අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණවනේ බ්‍රාස්පෙන්ද පවත්තන ධර්ම දේශනාවක් සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදු කාර්ය නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තත්ත තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදිහට සුමානකට සැරයක් ඊට ප්‍රස්ථා ලැබෙන ප්‍රතිභාස්පන්දම වගේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඒක අපි එකම පිරිසක් එකම වහලයට නැවත නැවත හම් වෙන නිසා දේශනාවලියක් විදිහට පවත්වනවා. එකින් එකට එකින් එකට පොඩ්ඩක් ගැම්මක් ගැඹුරක් ලබා ගැනීම සඳහා. ඉතින් මේ දවස්වල අපි අග්ගිවච්ඡගත සූත්‍රය යෝජනා ඉදිරි කරගෙන ඒ අනුව තමයි ධර්ම දේශනාවලිය පවත්වන්නේ. ඉතින් මේ සූත්‍රය දැන් අපි මැදක් හරිය ගෙවලා දැන් සූත්‍රයේ නිමා කරන පැත්තරයි කිට්ටු කරන කිට්ටු කරන යන්නේ. ඉතින් මේ සූත්‍රය සඳහන් වෙන්නේ සරුවච්චන් ආංශේ වැඩ ඉන්න කාලේ වකට පැවතිච්ච දාර්ශනික මත අනුව යම් යම් ඒ දාර්ශනික මත අනුව පරිචයකටපත් වෙච්චි එහෙම නැත්නම් පාරගූ තත්ත්වයටපත් වෙච්චත් සරුවච්චන් ළඟට ඇවිල්ලා අහලා තියෙනවා ඒවකට මෙන්න මෙතනයි නතර වෙලා තියෙන්නේ. දැන් ඔබ වහන්සේ දරුවඥනම් ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා සමහර කොන අහන අදහසෙන්, එහෙම නැත්නම් සමහර කරුණු දැනගන්න අදහසින්, එනතම් පඬිතකම් දක්වන අදහසින්. කෙසේ නමුත් ඒක අපට වාසියකට හිටලා තියෙනවා. ඒ මොකද අපිට අපි හිටියානම් සරුවචනාංශගේ මේ ප්‍රශ්නය වුණා හොඳයි කියලා යම් කිසි කෙනෙකුට අද හිතෙනවා නම් සූත්‍ර පිටකේ අහනකොට එහෙම කවුරුවක්වත් ඉඩක් තියලා නැහැ හැම ප්‍රශ්නයක්ම අහලා තියෙනවා. ඒ අහනකොට සර්වචනාංශය උත්තර දීප ප්‍රශ්නක් තියෙනවා, උත්තර නොදීප ප්‍රශ්නක් තියෙනවා. උත්තර නොදීච්ච ප්‍රශ්න ප්‍රධාන 10ක් තිබිලා තියෙනවා. අව්‍යාගත වස්තු කියලා ඒව කතා කිරීමෙන් සම්පප්පලාප වලට වැටෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න අසන්නගේ මෝඩකම තහවුරු වෙනවා. මෝඩකමට සර්වචනාංශේ සාතික සාක්ෂි වෙන්න වෙනවා. එනිසා මේ ප්‍රශ්න එනකොට සර්වචනාංශේ මේ ප්‍රශ්න මඟ අරලා කියනවා මේක සර්වචනාංශේ මේ අව්‍යාගත ප්‍රශ්න ගන්නෙ නෑ. ඒකලා හොඳටම වාදපතේ කෙලවරදී ඒ කෙනා ඇහුවොත් ඇයි ඔබ වහන්සේ සරුවච්චනන් සියල්ල දන්නවා නම් සියල්ල දක්නා නුවණක් ඇත්තේ වීනම් මෙවැනි සමහර ප්‍රශ්න අයින් කරන්නේ ඒ වැත්තට සරුවච්ච නැද්ද කියලා. මේ සරුවච්චන සඳහන් කරනවා සියල්ල දන්නා නිසා සියල්ල දක්නා නිසා මේ ප්‍රඥාව වගේම මට මහා කරුණාවක් තියෙනවා මට අවශ්‍ය කරලා තියෙන මනුස්සයා දුකින් මිදවන්න මිස මේ දාර්ශනික ප්‍රශ්න වල පැටලලා දාාර ප්‍රශ්න වල කතා කරන එක නෙවෙයි. ඒක දුකක් මගේ පැත්තෙන් බලන්න. ඒ නිසා මම ඒවට අනුග්‍රහ කරන්නේ මම ලෝකේ පනවන යම් ශාසනයක් පණිවිඩයක් තියෙනවනම් ඒක දුකයි දුකට හේතුවයි. ඒ වගේම Nirodhayai Nirodheට මාර්ගයයි Nirodha ගාමිනී ප්‍රතිපදාවයි. ඒ නිසා මේ ප්‍රශ්න ඇසීමෙන් ඔබතුමන්ලගේ තියෙන මෝඩකමට මම සාක්ෂි වෙනවා කිලවරක් කරන්න බෑ කියලා. අන්න එහෙම අව්‍යාකට ප්‍රශ්න නගපු එක සංවාදයක් තමයි මේ අග්ගිවච්ඡකත් බ්‍රාහ්මණයත් එක්ක සර්වචනාංශය කරපු මේ අග්ගිවච්ඡකත් සූත්‍රය මේක කාට හරි හදාරන්න ඕනේ නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය සඳහන් වෙලා තියෙනවා. ඒකදී අකිවච්චකොත් අහනවා මේ පුරුදු ප්‍රශ්න හෝති තථාගතෝ පරම්මරණ නොහෝති තථාගතෝ පරම්මරණ හෝති නොහෝති තථාගතෝ පරම්මරණ නේව හෝති නොහෝති තථාගතෝ පරම්මරණ සර්වචන්නාංශයේ මරණින් මතු වෙයිද කියලා අහනවා. සරත්‍යංශ කියනවා ඒකට මම උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙනම් සර්වජන් වහන්සේ මරණය මතු නොවේද කියලා අහනවා. උත්තර දෙන්නෙත් නැහැ. ඊට පස්සේ නා වෙයිත් නොවේයිත් දෙකමද කියලා අහනවා. නැහැ. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා අහනවා. ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ලෝකේ අන්තද කියලා අහනවා. අනන්තද කියලා අහනවා. නැත්තම් අන්තයි අනන්තයි දෙකමද කියලා අහනවා. නැත්තම් අන්තත් නැහැ අනන්තත් නැද්ද කියලා. උත්තර දෙන්නේ නැහැ. ඒ වගේ තවත් ප්‍රශ්න දෙකක් අහනවා. මේ ඒ ප්‍රශ්න 10ටම සරුවචන්සේ පහ අතපනවා. අහන අහන වෙලාවේ අහන අහන වෙලාවේ මේක සරුවචන්සේ ගන්නයි කියලා. ඊට පස්සේ මේ බමුණ අහනවා මේ සරුවචන් වහන්සේ මේව ප්‍රතික්ෂේප කරන්න විතරද ලෝකේ පහනුනේ නැත්නම් සරුවචනාසේ විසින් දේශිත යම් ධර්මයක් මූල ධර්මයක් දර්ශනයක් තියනවා කියලා. සරුවචන්සේ කියනවා මගේ දර්ශනය චතුරාර්ය සත්‍යයි. මම ලෝකෙට පෙනී හිටින්නේ වගේ මේ දර්ශන පාට මේ පටලව ගන්න අය සඳහා නෙවෙයි. ඒක මට තේරෙනවා. නමුත් මම බැගෑවෙනවා කරුණාකරලා දුක අවබෝධ කරගන්න. දුක හේතු අවබෝධ කරගන්න. දුක සම් නිරෝධය අවබෝධ කරගන්න. නිරෝධ මාර්ගය අවබෝධ කරගන්න කියලා. ඒ බමුණට සාධනීය පැත්ත පෙන්වනවා. සරුවචනසි විසින් ලෝකෙට කියන පණිවිඩේ පෙන්වනවා. ඒක බමුණ තේරුම් ගත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් කොහොම හරි මේ සිද්ධිය ආනන්ද ස්වාමීන් වහන්සේ පසු කාලෙක සංගායනාවට ඇතුල් කරපු නිසා අද අපට ඒ සිද්ධි ජවනිකා කීපකින් මේ සංසිද්ධිය දාගන්න පුළුවන්. ඊට පස්සේ ਸਰවඥාන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ බමුණ වෙහෙස වෙලා ඉඳ ඇති ඒ වෙලාවේ. නමුත් ਸਰවඥාන්සේ තමන්ගේ මේ උපාදානස්කන්ධ හරහා දුක පහළ වෙන හැටිත් එහෙට හේතුවත් ඒ වගේම ඒක නැති කරන නිරෝධයත් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ඉතාම කටුකොහලක් කරා යන කෙනෙක් වගේ අර බමුණට හෙලි කරනවා ඇත්තටම කියනවා මේ බමුණ හරහා අපටයි මේ කියන්නේ. මොකද අපි අපිත් ඇත්තටම මේ වැඩේට බයින් ඉස්සලා බමුණු මතවල තමයි හිටියේ. දැන් තමයි අපි ඔය යම් ප්‍රමාණයකට හීලා වෙලා ශිෂ්ටාචාර වෙලා අපි නම් මිනිස්සු නම් කියන්නේ අපි වනචර වෙලයි කියලා කැලේට රිංගලයි කියලා. නමුත් අපිලා අපේ පැත්තෙන් බලනකොට ඒක ශිෂ්ටාචාර වීමක්, සංස්කෘතිකගත වීමක්, ਸਰුවචනාසේ අනුයයමක් වනගත වීමක්. ඊට පස්සේ අපි මේ ගත කරනකොට කාට හරි හිතෙනවා නම් මේ බමුණ මැට්ටෙක් කියලා ඒ හිතන එක මැට්ටා. මොකද අපිත් පටන් ගත්තේ උතනින් තමයි. කාටවත් කියන්න බෑ මේ ප්‍රශ්න එකක්වත් අපි ළඟ තිබුණේ නැතේ දැන් නැතේ එන්නේ නැති කියන්නේ. මොකද අපි බත් කාලා නිකන් ඉන්න වෙලාව ඕවා තමයි කල්පනා කරන්නේ. කල්පනා කරොත් කල්පනා කරන්නේ වර්තමාන මොහොත පන්නන ක්ෂණයේ ඉක්මවන මොනවා හරි දාර්ශනික මතයක් අරගන්නවා. අරගෙන බහා පඬිතුයෝ වගේ සෙනගේ ඉස්සරහා කතා කරන්න පටන් අර ගන්නවා. සෙනගත් කට අරගෙන බලන ඉන්නවා. අන්තිමට සෙනගත් අමාරුවේ කතා කරන මිනිහත් අමාරුවේ ජනමාධ්‍ය තමයි මේකට ප්‍රධාන වැඩිකාරය. ඉතින් ජනමාධ්‍ය නැතත් කට්ටිය ගහක් වලට ගිහිල්ලා හරි ගාලේ පච ගහයට ගිහිල්ලා හරි බණ පටන් ගන්නවා. ඉතින් කට්ටිය වැඩිලා බණ කියනවා. ඉතින් ඒ වෙනුවට මේ උපාදානස්කන්ධ අවබෝධ කරන්න කාටද කතා කරොත් කියනවා එහෙම කරන්න බෑ. අපිට කල් වේලා නැහැ. අපිට ඌවට වෙලා නැහැ කියලා අයින් වෙනවා. ඉතින් අන්නේ මිනිස්යාගේ තියෙන මේ චපල ගතිය අනුකම්පාවෙන් මග අරවල ඉතින් සරුවචන්ස කොහොම හරි මේ තිත්ත බෙහෙත් පොවන්න එපායි. ආහන්නේ පොවන හරිය තමයි සූත්‍රය අග කොටසට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි මේ බමුණට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතන ප්‍රේක්ෂකයෙක් වශයෙන් ශ්‍රාවකෙක් වශයෙන් ඉඳලා තියෙන යා විතරයි. නමුත් කොහොම හරි සරුවචනාංශේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේට පොරොන්දු පරිදි එදා හවස දේශනා කරන්න ඇති. ආනන්ද ස්වාමීන් ඒක මේ රෙකෝඩින් යන්ත්‍රය වගේ රෙකෝඩ් කරගෙන ඉන්න ඇති. ඉඳලා සංගායනාවේදී දේශනා කරන්න ඇති. ඊට පස්සේ එතන 500ක් මහරතන් වහන්සේලා මේවා කටපාඩම් කරන ඇවිල්ලා අද අවුරුදු 2600කට පස්සේ අපිට තාමත් අවශ්‍ය නම් ඒ පුස්කොළ පොත් කල්පිරි මැදලා මම මතු කර ගන්න පුළුවන්. නමුත් මේ අග්ගිවච්ඡගත සූත්‍රය දැන් ඉතින් බුද්ධ ජයන්ති පොත උනක් තියෙනවානේ. චට්ට සංගායනායක හරියටින තියෙනවා. නමුත් මේකට අර්ථකතනේ මොකද්ද මේක අදහස් කරන්නේ කියන එක අත් මේ අතරමැදදී අපේ බුදුගෝසාචාරින් වහන්සේලා ඒවට අර්ථකථන දෙන්න පටන් ගත්තා. නමුත් අවාසනාවට වගේ ඒ යුගයේ වෙනකොට අවුරුදු 1000කමාරක් ගත වෙලා දෙන අර්ථකථන අර බුදුරජාන් වහන්සේගේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේගේ 500ක් මහරතාන්චලා වගේ ගිනිසිලුවක් නෙවෙයි ඒකේ නිවිච්ච ගිනි අඟුරක් විතරයි මොනවද උණුසුමක් තියෙනවා නමුත් සෑහෙන දුරට ඒවකට පැවතිච්ච දුර්මත රාශියක් යට කතාවල තියෙනවා ඉතින් අපි බලන්න අපි භාවනා කරනකොට මේ සූත්‍රයත් අරගෙන අර්ථ කතාවල කියන්න හදන දේත් අරගෙන අපේ අත්දැකීම් වල යම් යම් ගලපෙන නොගලපන තැන් සලකලා මම පුළුවන් තරම් කෙලින් කරගත්තොත් හරියට බණ ඇහුනොත් හරියට තමන්ගේ දැනට තියෙන ඥානත් එක්ක මේක සංසන්දනය කරගත්තොත් චින්තාමේ වශයෙන් මේක භවනාට ලොකු රුකුලක් වෙනවා. විශේෂයෙන්ම භවනා පිළිබඳ තියෙන දුර්මත අයින් වෙලා කම්ඨාන් සුද්ධ වීමක් වෙනවා. එහෙම නැත්නම් පටලවිච්ච තැන් දිගෑරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අත්‍යවශ්‍යයි භාවනා කරන අයට සාකච්ඡානුගහිතේ සහ සුතානුගහිතේට. ඒ නිසා අපි මේ අගිවිච්ච අගිවච්චකතු සූත්‍රය අපි ගිය පාර ගත්තෙත් මම අද මේ දවසට ඉදිරියෙන් තියාගත්ත මාත්‍රකාවමයි යම් සංඥාවකින් සරුවච්චන් වහන්සේ නමක් නැත්නම් තථාගතයන් වහන්සේ පනවන ලද්දේ පනවන්නේද ඒ සියලු සංඥාවෝ තථාගතයන් වහන්සේ ප්‍රහීන කළ ඉවරයි. තාලාවත්තු කතා. උච්චින්න මූල මුලින් උදාලමලා ඉවරයි. දෙකට කැපූ තල් ගහක් වගේ ආය වැවෙන්න නොවැවෙන තත්ත්වයටපත් කළා ඉවරයි. අනභාව කතාය බා අභාවයටපත් කළා ඉවරයි. ආයතින් අනුපාද ධම්මා නැවත නූපදුන ආසල තත්ත්වයටපත් කළ ඉවරයි. ඒ නිසා සරුවච්චන් ආංශය පිළිබඳ කවුරු හරි මෙන්න මේෙන් සරුවච්චන් ආංශය අඳුනා ගන්න පුළුවන්. මෙන්න මේකයි සරුවච්චන් ආංශගේ දැනගන්න ලකුණ කියනවනම් ඒ සේරම බොරු. එකකින්වත් සරුවච්චන්සේ පණවන්න බෑ. මේකයි සරුවච්චන්හන්සේ අග්ගිවච්ඡ ගොත්තර කියන්නේ. ඉතින් අපි බැලුවොත් අපි අද සරුවච්චන්හන්සේ නියෝජනය කරන්න උද්දේශික පාරිභෝගික සාරික වස්තු ධාතුන් වහන්සේලා අරගෙන මුන්න තරම් බෝධි පූජා පවත්වනවා. නරකක් නෑ පොඩි ළමයි වැලි සෙල්ලම්පත් කරනවා වගේ ලොකු අම්මලාගේ තාත්තලාගේ ඇඳුම් ඇඳගෙන ඒ සපත්තු දාගෙන ගෙවල් හදාන සෙල්ලම් කරනවා වගේ. නමුත් සරුවචනස කියන ওই සේරම සංඥාවල් මම ඉක්මවලා තියෙන්නේ ප්‍රහාණය කරලා තියෙන්නේ උදුරලා දමලා තියෙන්නේ දෙකට කවල්ලා උදුරා දමලා තල් ගහක් වශයෙන් බාටපත් කරලා තියෙන්නේ අභාවයටපත් කරලා තියෙන්නේ නැවත නෝපදනා තත්ත්වයටපත් කරලා තියෙන්නේ. ඉතින් මේක එක පැත්තක්. මේ ශාසනයක් පවතිනද මුස්ලිම් ආගමේ කියනවා කිසිම සංඥාවක් කරන්න එපා නබිනායතුමාගේ කාටුන් චිත්‍රයක් ඇඳගත් මරනවා. කිසිම සංඥාවක් කරන්න දෙන්නේ නැහැ. මුස්ලිම් පල්ලියක කිසිම ලකුණක් තියන්න දෙන්නේ නැහැ. ලකුණු තිබ්බොත් කඩනවා. බාමියෙන් කැඩුවා. කිසිම තැනක ප්‍රතිමාවක් හදන්න දෙන්නේ මොකද අපේ ධර්මය නැත්නම් අපේ දෙයයන් ආංශේ උහුම මේ පිළිරුවකට කුස්කොලපතකට කොටු කරන්න බෑ කියලා. ඉතින් ඒක අපි දකිනවා මේ ඒක බරිපද ගත්ත නිසා ඒ ඇත්තෝ ඉන්දියාවේ Hindu රාජධානියේ මුස්ලිම් රජයක් පිහිටවගෙන විනාශ කරලා තියෙන Hindu ගල් පිළිමතෝකේ දිහා බලනකොට මොන ආයුධ පාවිච්චි කරාද කියලා හිතන්න බෑ. Hindu රාජ්‍ය තුල තියෙන Hindu හොඳම නිර්මාණ ශිල්ප මුස්ලිම්සු කළා දාලා. හිතා ගන්න බෑ. ඔය කල්කටා වලට ගියාට පස්සේ ඉනවා විනාඩි 45ක විතර මුහුද මැදට යන්න එලිෆන්ටා කේව් කියලා එකක් හරිම ලස්සනයි. ඒකේ සම්පූර්ණ ගලක් ඔය අපේ දඹදෙමේ දන් දඹුල්ලේ වාගේ. සිවදෙයියන්ගේ 84ක් වූ මේ යෝගාසන ඔක්කොම කපලා තියෙනවා. ශිව පාර්වතිත් එක්ක පද්මිනිත් එක්ක දෙපැත්තේ ඉඳගෙන ආයන පුදුම විස්තර සහිතයි ඒක පිළිමයක් සාමාන්‍යයෙන් අපේ මනුස්ස පිළිම වගේ අටක් විතර ලොකුයි. සියරම කඩලා. හිතා ගන්න බෑ මේ ඉන්දියාවේ දැන් ලංකාවේ නම් අපේ චිනව කඩනකොට සොලී කැඩුවා මුස්ලිම්ට මේ මේ පෘතුගීසි කැඩුවා ලන්දේසි කැඩුවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉන්දියාවේදී කඩලා තියෙනවා. දැන් උනත් ගිහිල්ලා බලනකොට පිළිමවල තියෙන ඒ බොහොම කාමිකව හදලා තියෙනවා ලස්සනයි. ඒක කඩලා තියෙන ඇටි. අද උනත් දාස් ගණන් සෙනග යනවා බලන්න. මේ මුස්ලිම් මිනිස්සු කියනවා මේ සංඥාවකින් තථාගතයන් වහන්සේ පණවන්න බෑ කියලා. අපිට ඒක පේන්නේ මහා විනාශක ධර්මයක් විදියට. ඒ නිසා මේ මුස්ලිම් මිනිසුන්ට බයිනවා බුදු පිළිම කඩනවා කියලා. ඒකල අපි බුදු පිළිම හන්දියක් හන්දියක් ගානේ ගිහිල්ලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බස් එක එනකම් පාරයින්ට වෙලා ඉන්නවා යන්න ආපහු. මොකද දැන් අරණිය වල බුදුහාමුදුරුවෝ නැහැ. ඉන්න බෑ. ඉන්නේ බාරයි. ඉතින් හැමතැනම අහනවා බුදු පිළිමයක් තියන්න පුළුවන්. ඉතින් බස් එක එනකන් ඉන්නේ දැන්. උඹ යන්න හදන්නේ. ඒ මොකද කියලා තියෙනවා. ওই සෙල්ලමට උඹලා කරගත්තට කමන්නේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේ මහානෝ පඤ්ඤාපේය. යම් සංඥාවකින් තථාගතයන් වහන්සේ පණවන ලද්දේද පණවන ලද්දේ පණවන්නේ දේ සියල්ලම මම ඉක්මවල තියෙන කියලා. ඉතින් අපි මේ කරන මෑත කාලේ ලංකාවේ බුද්ධ ආගමට පැතිරිච්ච භයානක රෝගේ මේ පිළිම වන්දනාවයි එහෙම නැත්නම් කරන මේ ආමිෂ පූජාවයි මේ බෝධි පූජාවලදී ආ බලනකොට දැන් අපි මුස්ලිම් මිනිස්සු බයින්ද වටිනවා. ඒ මොකද මේ මිනිස්සු පැහැදිලිව කියන කිසිම සංඥාවකින් ඊයනාසේ පෙන්වන්න බෑ. මේ ළඟදී මම හිතන්නේ නිව්සීලන්ත කාරෙක් මේ නබිනායකතුමාගේ අල්ලාහතුමාගේ කාටුන් එකක් අල්ලා. ඒ නිව්සීලන්ත තානාපති කාර්යාලය සේරම ගිනි තිබ්බා. මේ කාටුන් එක ඇඳට. කවුරු හරි කිව්වොත් මම මේ මේ නබිනායකතුමා දැක්කා අල්ලාහ දැක්කයි කියලා එතනම මරනවා. මොකෙන්ද දැක්කේ? මොකද්ද සංඥාව? සංඥා කරවන්න බෑ. නමුත් ගුණපාල ධර්මසිරි මහත්තයා මුළු කුරාණෙම කියලා කියනවා පරිස්සම් වෙලා තියෙනලු දෙයෝ ඇඳ ගන්න මතක් කරගන්න බැරි විනිසු කුරාණ ලියන්න එක තැනක විතරක් ලියවිලා තියෙනවනේ දෙයන්නාංශේ කීකරව හැචෙන කෙනාට දෙයතිම්ම දෙනවයි කියලා. ඒකට අත් දෙකක් තියනවද දෙයන්නාංශර කියලා ප්‍රශ්නයක් අහනවා. දෝතිම්ම දෙනවයි කියලා කුරාණේ තියෙනවා. දැන් ඒකට මනුස්ස රූපයක් නේ හිතට ඇඳෙන්නේ. සංඥාව පැනවෙනවනේ. ඉතින් මේකට දෙනව අර්ථ කතා මුස්ලිම් ආගමේ ඒක සිම්බලික් එක ගන්න එපා කියලා. ඉතින් අපිටත් කියතේ අපි සරුවචනසවදින්නේ ඒ ඒ ඒ රූපක මාර්ගයෙන් කියලා. නමුත් රූපකේ කොච්චර ගිල්ලා ඉන්නවද කියලා බලන්න. භාවනා කරන්න එන්නේ නැහැ බෝධි පූජාට යන්න කැමතියි. භාවනා මධ්‍යස්ථානට එනකොට වැඩිය පන්සලට යන්න කැමතියි. මම මේ තරහකින් කතා කරනවා නේ අපි මේ කතා කරන්නේ යෝගාවචරෙන්ට යෝගාචරය කොච්චරක් සංඥාව අල්ලාගෙන තියෙනවද ඒ වගේම සංඥාවල් පෝෂණය කරනවද ඒකට සරුවච්චන් වහන්සේ දඩමීම කරගෙන තියෙනවද කියලා එපයි කියපු දේ උන්ටටම පැහැදිලි එපයි කියපු දේ අවුරුදු 1000ක් යනකම් සරුවච්චන් වහන්සේගේ රූපේ කවුරක්වත් අත තියලා නැහැ මොකද ඒ දවස්වල කල්පනා කරලා තියෙන එක ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් සංඥාවල් ඇති කරා ධම්මචක්කය කියලා කියන්නේ එහෙම එකක් තමයි. මේ වටාත් ඇඳලා තියෙන එක තමයි. ඒ සරුකච්චන් වහන්සේ විනුවට දාපු සංඥාව. එහෙම නැත්නම් බෝධින් වහන්සේෙන් දා. හරියට කුරුසේ වාගේ. අවුරුදු 1000කට විතර පස්සේ තමයි සාංචි තොරණෙත් නැහැ සර්වඥාන්සික රූපේ. ඊට පස්සේ තමයි සර්වඥාන්සික රූපේ හැදුවේ ග්‍රීසියේ තියෙන මනුස්ස රූපේ දැකලා ඒක තමයි හොඳම නිර්මාණේ. සර්වඥාන්සික අරුඩ කරාට පස්සේ දැන් සර්වඥ රූපේ මවනවා ලස්සනම සාහිත්‍ය නිර්මාණයේ වශයෙන්. එහෙම නැත්නම් මූර්ති ශිල්පය වශයෙන්. සර්වඥ රූපය අද පුදුම ලස්සනට බලනවා. ඒක මිනිසුන්ට සාන්තිය ගෙන දෙන දෙයක්. නමුත් මතක තියාගන්න සූස්තියක් කියලා. මේ කියලා තියෙන එකෙන් සංඥාවක් ඇති කරනවා නම් කවදාකවත් මේ නෙවෙයි සර්වඥාන්සේ. සර්වඥාන්සේ වෙන්නේ සංඥාවල් ඇති කරන තියෙන හැම හේතුවක්ම හැම සාධකයක්ම විනාශ කරලා ඉතින් මේක එකක් අපි මේ කතා කරන අපි අපි දකින ආගමික මේ ඒවට කියනවා portable sanctity කියලා. තැනකින් තැනකට ගෙනියන්න පුළුවන් පුස්කොළ පොතක්. තැනකින් තැන ගෙනියන්න පුළුවන් බෝපත්තිරුවක්. තැනකින් තැනකට ගෙනියන්න පුළුවන් සරුවඥ රූපයක්. තැනකින් තැනකට යන්න පුළුවන් සංඝයා වහන්සේ නමක් කියන ශාසනය විතරයි. අනික කිසිම තැනක ශාස්ත්‍ර වංශය පොළවේ ජීවත් වෙලා නැහැ. බෝධි බුදු වෙච්ච තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් සරුවඥාන්සේගේ ධාතුන් පැතිරිච්ච කතාව විතරක් කරගත්තාම පේනවා ඉතිහාසගත මිනිස්සෙක් කියලා. ඒ පැත්තෙන් තියෙනවා ඇත්තටම ලොකු පුරාවිද්‍යාත්මකව පසුවිමක් තියෙනවා පුරාවිද්‍යාවේ කුළු ගෙඩියට කැඩෙන්නේ නැති එකම ආගම බුද්ධ ආගම විතරයි කියලා අයින්ස්ටයින් කිව්වා. මොකද අනික ආගම් වල කිසිම දෙයියන් ආශික ලකුණක්වත් නැහැ. ඒගොල්ලෝ තදින් කියනවා සංඥාවක් ගණ්ඩත් එපයි කියලා. මොකද නැති නිසා වෙන්නේ අපිට තියෙනවා බුදුහාම කියනවා ඒත් ගන්න එපයි කියලා. අපි ඒත් තරම් තියෙනවා. මේ සරුවච්චන් වහන්සේ පනවන හැටි. මේ සරුවච්චන්සේ කියලා නෙවෙයි ගෝලෙ පටලවා ගත්තා ඊපස්සේ. දැන් භාවනා පාවිච්චි කරන්නේ දැන් අපි යෝගාවචරයන් විසින් අපේ සරුවච්චන් වහන්සේ පනවන්නේ කොහොමද කියලා. ඉතින් අපි තම්මලා තාත්තලා ඉපදුනේ බෞද්ධ දෙමව්පියන්ට තමයි ජාතකවණ කිය පන්සල් ගියා. දහම් පාසල් ගියා. අපි බුදු පිළිම දැක්කා. අවකන් බුදු පිළිම ලස්සනයි. මන්රාජපුරයේ තියෙන සමාජ බුදු පිළිම ලස්සනයි. පානදුරේ තියෙන දීස් මාත්‍යාගේ ඉස්සරහ තියෙන බුදු පිළිම ලස්සනයි තමයි. ඉතින් ඒකෙන් අපි සද්ධාහක් ඇති කරගත්තා. අතිකරණ වෙලා අපි දැන් සුසුතුමේ ඥාන ලබාගෙන භාවනා කරලා අපේ ප්‍රඥාව පහළ වෙගෙන යනකොට අපිට ਸਰවඥාංශය කොහොමද පේන්නේ? අපි කොහොමද ਸਰවඥා සංඥාව ගන්නෙ? ඉතින් මේ එකම සංඥාවක් තියෙනවා නම් මේකයි ਸਰවඥාංශ කියලා හොඳට මතක තියාගන්න ඒක බොරුවක්. මොකද බුදුහාමුදුරු ගන්නන අපිට වෙනස් වෙන දෙයක්. නිසා ਸਰවඥාංශය පිළිබඳ අපේ තියෙන හැඟීම දවසින් දවස දවසින් දවස වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අස්වද්ධාවක් නිසා හෝ අන්‍යගම කාර්යය ඇවිල්ලා මේක ඌණියම් කරලා හෝ බාධාවක් නෙවෙයි සංඥාවක්වත් තියෙනව නම් තියෙන්න අවශ්‍ය නැහැ. ඒක වෙනස් වෙනවා. දැන් මෙතන මේ තථාගත කියන වචනේ කටුකුරුන්ද ඥානানন্দ සාංශේ අරගෙන අනික සූත්‍ර ඒවත් ගල්පලගෙන මෙතන තථාගත කියලා කියන්නේ ගෞතම සරුවච්චන් වහන්සේ විතරක් නෙවෙයි ඕනම රහතන් වහන්සේ නමකට දෙන්න පුළුවන් කියලා. තථාගත කියන්නේ එහෙව් தත්ත්වයටපත් වෙච්ච. එහෙම නැත්නම් නොසැලෙන මනසක් සහිත. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මට්ටම සාක්ෂාත් කරගත් ඕනම කෙනෙක් තථාගතයි. එවැනි තථාගතෙක් පණවන්න යම් සංඥාවක් ගන්නවා නම් ඒ සියලුම සංඥාවලන් ඒ තථාගතයන් වහන්සේ ඉක්මවලා තියෙනවා. ඒ නිසා කවුරු හරි පණවලා ඒකට වැඳලා පින් කරගත්තට දෝෂයක් නෑ හොඳට මතක තියානින්න කිහිල්ල කහගෙන කිචි කවාගෙන hina වෙනා වගේ වැඩක්. ඒ වෙනුවට සරුවච්චන් වහන්සේ ගැන හෝ මේ මේ සරුවච්චන් ශා วก යන් වහන්සේලා ගැන හෝ අපිට මේ තියෙන සංඥාව පරිණාමයටපත් වෙන දෙයක් විපරිණාමයටපත් වෙන දෙයක් අනිත්‍ය දෙයක් කොටින්ම දුක දෙන දෙයක් මේක අනාත්ම දෙයක් කියන එක තේරුම් ගන්න ਸਰවඥාන්සේ අපට දෙන්නේ ਸਰවඥ රූපයක් නෙවෙයි තථාගත රූපයක් නෙවෙයි ਸਰවඥාන්සේ අපට දෙනවා මේ ආනාපානිය වගේ රූප ධර්මයක් ඒකල කියන මේ ආනාපාන රූපේ දිහා බලනද ඕක ඉස්සල්ලාම අපි සතිය පිහිටීම සඳහා තිර සංඥා පදට්ඨානා කියලා ආස්වාසි ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මිනී කරනකොට ඒ ටීච හරිවා අනිවාර්යයෙන්ම යෝගාවචර කරනවා ඒකේ සංඥා ගණ්ඩේ කිය. ආස්වාසි කොහොඳ ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ. ආස්වාසි මුල කොහොඳ මැදින් වෙනස් වෙන්නේ. මැද අගින් වෙනස් වෙන්නේ කියලා සංඥා ටික පුළුවන් තරම් ගන්න කියන. ඉතින් යෝගාවචරය මේ කවදාවත් නොකරපු දෙයක් නේ හුස්ම දිග බලලා මනින එක හුස්මේ සටහන් බලන එක හුස්මේ ආකාරය මොකද විශේෂයෙන්ම හුස්මේ සටහන් ආකාර බලවට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්නේ නැහැ. දේශපාලන වාසි ලැබෙන්නේ නැහැ. ආර්ථික වාසි ලැබෙන්නේ නැහැ. සමාජ තාරාතිර ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සරෝජනසේ කියනවා සඳහන් කරනවා උපදෙස් දෙනවා කමටහන් දෙනවා. රූප ධර්මයකට හිත යොදලා පුළුවන් තරම් සංඥා ටික ගන්නේ. ඒකේ සටහන් ඒකේ ආකාරය. වැඩි වැඩියෙන් ගන්න ගිය තරම් වැඩි වැඩියෙන් ගන්න දක්ෂ වෙච්ච තරම් වැඩි වැඩියෙන් සමීප නිරීක්ෂණය කරපු තරමට ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. නිසා මේ සංඥා ගන්න කියන්නේ සංඥා ස්ථිර කරන්න නෙවෙයි සංඥා දිහා හොඳට බලන විට ඒවා වෙනස් වෙන බව කියන්නයි. ඒ නිසා යම් වෙලාවක සටහන් දැකලා ආකාර දැකලා ස්වභාව ලක්ෂණ දකින්න තරමට ශීඝ්‍රයෙන් අරමුණ වෙනස් වෙන්න පටන් ගත්තාම පේනවා අපි ආනාපානිය අඳුන ගන්න තිබ්බ සංඥාවක් තියෙනවා ඒක ආස්වාසය අඳුර ගන්න තිබ්බ සංඥාවක් තියෙනවා ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න බැරුව යනවා. ප්‍රශ්වාසය අඳුනගන්න ආශ්වාසය වෙන් කරගත්ත සංඥාවක් තියෙනවා නම් අරමුණු ලඟ වෙන්න ලඟ වෙන්න සතිය වැඩෙන්න වැඩෙන්න උත්සන්න වෙන්න වෙන්න දෙක අතර වෙනස නැති වෙනවා. හැබැයි යෝගාචරය දන්න හුස්ම ගන්නවයි කියලා දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙන් කිරීම ප්‍රශ්වාසයෙන් ආශ්වාසය වෙන් කිරීම කරගන්න බැරි තත්ත්වයටපත් වෙනකොට අර සංඥාව ගන්න උනන්දු වෙච්ච යෝගාචරය අන්දමන්ද වෙනවා මේ භාවනා ඉදිරියට යනවාද මේ භාවනා කැඩෙනවාද. මේ කමඨාන සුද්ධ වුණේ නැත්තම් ওই සංඥාව නැති වේගනයි යන්නේ, දී වේගනයි යන්නේ. ඉස්සර ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස්. ප්‍රස්වාසේ ආස්වාසේ වෙනස් ආරම්භයේදී. නමුත් උදුවට බැලුවොත් ඔන්න බුදුහාමුදුරු කියපු දේ තේරෙයි. ඔන්න තමන්ගේ අත් දෙකම පියදාලා බලන්න හිතෙයි. මේ මේ හොඳට වෙන් වෙලා පෙන්නපු ආස්වාස ප්‍රස්වාසේ සංඥාතින් දෙකම සම වෙනවා. මේකවත් යෝගාචර අදා ගන්න අමාරුයි. මොකද යෝගාචරය හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එතකොට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්නේ. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ සමව පේනකොට කොච්චර නීරස වෙනවද කියනවනම් නිදිමත වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. මගේ සීල කැඩිලාද? සතිය කැඩිලාද? සද්ධාව නැති වෙලාද? ඉතින් කවදාද හිතන්න යෝගාවචරයට මේක කමඨාන සුද්ධ වෙලා නෑ සංඥාව අල්ලාගත්තේ සංඥාව බොරු කරන්න මිස සංඥා කරපින්න ගන්න නෙවෙයි. මේක බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධාන ඉගැන්නිල්ලක් මොකක් හරි ඇල්ලුවා නම් ඒකට අහු වෙනවා. හොඳට ඒක බලන්න බලනකොට ඒක වෙනස් වෙනවා නම් මොකක්ද අල්ලන්නේ? ආන්දායව වල්පත ගත්තා වේ අල්ලන්න ගියාට අහුවෙන්නේ නැති බව යෝගාවචරය විතර විතරක් දන්න සංඥා පිළිබඳ වැදගත් පණිවිඩයක් භාවනා නොකරපු අයට ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ භාවනා කරන්න එන්නේ සමාජ තත්ත්වයක් ලබා ගන්න. භාවනා කරන්න එන්නේ ලාභ සත්කාර හොයන්න. භාවනා කරන්න එන්නේ ආර්ථික ලාභයක් ලබන්න. අද භාවනා කියන එක ඒ තරම්ම බෝ වෙන රෝගයක් වඩපත් වෙලා තියෙනවා මිනිස්සු මේ මේ මාන්නකාරකම් වල. ඉතින් ඒ මනුස්සයාට මේ අල්ලපු සංඥා වෙනස් වෙනවා දකින්නකොට ඒ මනුස්සයාට ලාභ සත්කාර කතාවල් ගස්සලා යනවා. මේ එහෙම නැත්නම් සමාජ මට්ටම් බලාපොරොත්තු වෙච්ච එකනට ඔළුව නරක් වෙනවා. නිවන් ලබන කෙනෙක් නම් මේ අගිවච්ඡකුත් සූත්‍රය අහපු කෙනෙක් නම් තේරෙනවා. තථාගතයන් වහන්සේ නෙවෙයි ආනාපානේවත් යාය සංඥාය ආනාපනම් පඤ්ඤාපය මානෝ පඤ්ඤාපෙය්‍ය තං තථාගතස්ස පහීනා තමන් භාවනා කරන්නේ තථාගතයන් වහන්සේ නමක් වෙන්න නම් මේක ප්‍රහාණය වෙනවා. මේක තාලාවත්තු කතා උස්සලා අයින් මුලින් උඩටලා දැම්මා වගේ දෙකට කපපු තල් ගහක් වගේ අනභාවයට යනවා. ආයේ නෝපදනා තාලෙට ආනාපාන දෙක අතර වෙනස නැති මේක හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ආනාපාන නැති ආනපන දැනගන්න බැරි තරමට යනවා. ආන්නේ මට්ටමට ගියාට පස්සේ දැන් මේ යෝගාවචරය හිතුවොත් බුදුහාමුදුරුවෝ කියන්නේ 18 රියන්ද එතන රැස් වී දෙනවද කොයි එකද නියම බුදු පිළිම කියලා ඒ කල්පනාව පවා අර භවනා කරනවා වන්දනගම යන්න ඕනේ කල්පනා කරලා බැලුවත් මෙත මේ වෙලාවේදී මට හොඳට ඥානය පහළ වුණා බුදුහාමුදුර කොහොම වෙන්න ඇද්ද කියලා එම අනිය වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ අතීතේ ජීවත් වෙන්නේ ඒකෙම යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් මඤ්ඤනා කරනවා වර්තමාන මොහොතෙන් පිට ඒ නිසාම ඒක වෙන දෙයක් බවට පත් වෙනවා ඉතින් අර සිද්ධ වෙනවා ඔය අනම්මනම් කල්පනා නැතුව මේ සංඥාව ගෙවෙන එක යථාර්ථය කරගෙන සංඥාව ගෙවෙන එක භාවනාව කරගෙන විපස්සනාව කරගෙන ඥානය කරගෙන සතිය වර්ධනයක් කරගෙන ප්‍රතිපදාව විදිනුවක් කරගෙන යන්න මොන තරම් ලෑස්තියක් තියෙනවද ඒක බුදුහාමුදුරුවෝ අග්ගිවච්ඡකොත් එකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපෙන් බලාපොරොත්තු නොවෙන්නේ නැහැ. භාවනා කරනකොට දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ නෙවෙයි ආනාපානේ යම් විදිහකට අපි පනවන්න හදනවා නම් ඒ පනවපු ආනාපානෙත් හොඳට බලන්න හිටියොත් වෙනස් වෙනවා මුල නෙමෙයි මැද මැද නෙමෙයි අග ආස්වාසය වගේ නෙමෙයි ප්‍රස්වාසය පළවෙනි ආස්වාසය වගේ නෙමෙයි දෙවෙනි ආස්වාසය දෙවෙනි ආස්වාසය වගේ නෙමෙයි තුන්වෙනි ආස්වාසය ඒ තරමටම ඒ තරමටම එල්ල කරලා ආනාපාන දිහා බලන්න තරම් අපේ හිත එකලස් නැහැ චපලයි. අරමුණෙන් අරමුණට පයින්. එහෙම නැත්නම් නොසෙල්ලෙන්න ප්‍රාර්ථනා කරනවා. නමුත් ආනාපානේ හරියටම මුණට මුණ දාලා තුවක්කුවේ හරියටම එල්ල කරගෙන කෙස් ගහට තියාගෙන ඉන්නවා වගේ ආනාපානේ තියාගෙන කියන එක ලේසි නෑ. තියාන හිටියත් මේක මේ විදිහට සංඥාවකින් අල්ලන්න බෑ. අල්ලුවොත් පැනවුවොත් සංඥාවක් ඒකේ ඒක විසින්ම නිෂ්ප්‍රභා වෙලා වෙන දෙයකින්පත් වෙනවා වෙන දෙයකටපත් වෙනවා තත්වෝතං හෝති අඤ්‍යතා වෙන දෙයක් පාටපත් වෙනවා මෙන්න මේකයි දැක ගන්න ඕනේ මේකයි අනිත්‍ය කියලා භාවනා කරොත් නැත්තම් වෙනස් වෙනවා කියන එක භාවනා කරොත් මේ ආනාපානය කියන්නේ දුකක් කියන එක තේරෙනවා ඒක පේනකන් දුකයි කොයි වෙලාවේරි ආනාපානේ සංඥා මාර්ගයෙන් හෝ වේදනා මාර්ගයෙන් හෝ ගෙවම් කරපු වෙලාවට පේනවා දැන් මේ යම් දුකක් තිබුණා නම් ආනාපානේ සතේ ඒක ප්‍රහාණය වෙනවා නමුත් යෝගාවචර හිතුවොත් ආනාපානේ ප්‍රහාණය වීම භාවනා ගැනීමක් කියලා සතිය කැඩීමක් කියලා හරි අමාරු කමටහන සුද්ධ කරන්න. දැන් මම කරන්නේ එතකොට මේ මේ ප්‍රශ්නේ ආපේ කරන්න මයික් එක දීලා අහනවා. ආනපාන පිනිපිනී ඉන්නකොට තියෙන සතියත් දැක දැක දැක නැත්නම් ආනපාන ගෙවෙනකොට තියෙන සතියත් අතර දෙකේ වඩා දක්ෂ මොකක්ද කියලා. වඩා කාර්යක්ෂම මොකක්ද? කුසලතාවය මොකක්ද කියලා. යහරි තන් 150ට 50 උත්තර සමාන කියන ආනපාන පිනිපිනී ඉන්නකොට සතිය දක්ෂයි. කලහාතුරකින් කට්ටියකට දිවත් හැවිලා කටත් හැවිලා තොලත් හැවිලා කියනවා මේ නාරවන්නේ ගෙවිච් එක දක්ෂයි කියලා. ඊට පස්සේ සාකච්ඡාවට දානවා මේක සාකච්ඡා කරන්න කියලා. සාකච්ඡා කරපුවාම අපි සංඥාව අල්ල නැහැටි. රූප ධර්ම අල්ල නැහැටි. භාවනා කරලා ප්‍රතිපදා ජීවුන වෙලා කෙලස් ගෙවුනත් අපි ආයේ කෙලස් වලට කැමති හැටි ආයසරයක් ආනපානෙ හොයන හැටි ආයසරයක් නැති සාරමුණු හොයන හැටි දිහා බලනකොට තේරෙනවා මෙව කවදා විශ්වවිද්‍යාලෙක උගන්වයිද මේවා කවදා අධ්‍යාපන ආයතනක උගන්වයිද? කවදා පරිපාලන ශිෂ්ටයේ උගන්වයිද? කවදාකවත් පලාතක්වත් නැහැ. උගන්වන්නෙම දේවල් වෙන් කර කර ඒවට ලේබල් කර කර ඒව නම් කර කර ඒ අනුව තමනොත් අඳිනවා ඌත් අඳිනවා. ඇඳපු එකාමව ගලවනවා. පටන් ගන්න තැනදී කිසිම සංඥාවක් නැහැ. කුටිම කියනනම් කලල අවස්ථාවේදී ප්‍රේම ඇති වෙන යුක්තාණුව අල්ලන්නවත් බෑ. ඒ ගැහණු පිරිමකමක්වත් බේරිලා නැහැ. ඕක වැවිලා කොච්චර දෝ කාලයකට ගියාට පස්සේ තමයි යන්තම් හරි දැනගන්න පුළුවන්නේ මේක දරුවෙක් හදන කලලයක්ද ගැහණුද පිරිමිද කියලා. පටන් ගන්නකොට මොකක්වත් නැහැ. ඇමීබා කියන සතට ගැහණු පිරිමි නැහැ. ඒ වගේ එකකින් පටන් අරගන්න. ඊට පස්සේ දැන් අපි මේ පිරිමිකම අපිට අමතක කරන්න පුළුවන්ද කියලා බලන්න. ගෑනුන්ට පුළුවන් ද කියලා අහන්න බෑන්ට ඔය ගෑනුන්ගේ පිළිබඳ අයිතිවාසිකම් පිළිබඳ වීදියට බහින්න නැතුව භාවනා කරපළයි කියන්නේ. අපිට බනි. අපිට කාන්ත අයිතිය දිනාගෙන තමයි අපි භාවනා කරන්නේ. හොඳයි හොඳයි. කාන්ත අයිතිය දිනාගෙනකොට අපාය අඩියටම ගිහිල්ලා ඉවරයි. ආයෙ ගොඩ එන්න හම්බෙන්නේ ඔය තම තමන්ගේ අයිති වාසිකම් ඉල්ලගෙන මේ නිලේ රකින්නයි අර එතනකොට අපාය අඩියට ගිහිල්ලා ඉවරයි. මේක අමතක කරන්නේ මේ භාවනා කරන්නේ. manussකම ගන්නයි භාවනා කරන්නේ. අපි ඔක්කොම එකයි. එතෙන්ට යනකොට ආනාපානෙ ගෙවිල යනවා. ඒකට ආස්වාද ප්‍රසආසෙත් එකයි, පිම්බීම හැකිලිමත් එකයි, ඉඳගෙන ඉන්න එකත් එකයි, කොයි අරමුණත් එකයි. අන්නේ ආනාපානය වෙන් කළ දැනගන්න තැන ඉඳලා ආනාපානය පිම්බීමෙන් හැකලිය වෙන් කර ගන්න බැරි ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙන් කර ගන්න බැරි තැනට යන එක පටලවිල්ලක්ද නැත්නම් සංඥා පිළිබඳ ප්‍රවීණ භාවයක්ද දක්ෂ භාවයක්ද කියන එක ගොඩක් සාකච්ඡා කරලා හිතවද්ද ගන්න ඕන එකක්. එදායින් පස්සේ කට්ටිය මහසි භාවනා ක්‍රමය ආනපන සති භාවනා ක්‍රමය කායගත සති කියලා වෙනසක් දකින්නේ නැහැ. දකින්නේ ඔතෙන්ට යනකන් තමයි. ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ගෑනු ගෑනු වශයෙන් අඳුනා ගන්නා තාක්කල් පිරිමි පිරිමි වශයෙන් අඳුනා තාක්කල් සංසර්ගේ තියෙනවා. සංසර්ගේ ප්‍රීතියක් තියෙන තාක්කල් ලෝක ගලවන්න බෑ. හැබැයි උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තේ ගෑනු පිරිමි නෑ. ඔක්කොම ඇතිව නැතිව යන සුළුයි. අපිට නමුත් උද්‍යප්පේ ලාන්ට යනකොට වෙවුලනවා, හීන්දාඩි දානවා, වෙව් ගැහෙනවා. ඉන්නවද නැද්ද හොයාගන්න බැරුව යනවා. මොකද අර ගිනාවු සංඥා පොදිය හරියට කඹයක් කරන කෙඳි වලට ගලවලා මේ කෙන්දෙන් කෙන්ද දිගහැරලා බැලුවොත් එහෙම උක ওই තරම් නැව් බැඳලා තියන්න පුළුවන් ශක්තියක් නැහැ. කෙන්දක. කෙන්ද තියෙන එකත් කැඩිලා යන එකක් කියලා අපි මේ අල්ලගෙන තියෙන සංඥා පොදිය ලිහලා බැලුවොත් ඉන්හිහාට අපිට මනුස්සකම මිසක මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙනවා ඇත්තටම ඉතුරුන මනුස්සකම. අපිට මනුස්සකමද ගිලිහිලා තියෙන්නේ අපි මේ එක එක දේවල් අල්ලගෙන. ඒ අල්ලගත්තට පස්සේ අපි ඒක අල්ලගන්නේ සරුවචන් වහන්සේ නමකුත් පනව ගන්නවා. ඊට පස්සේ අපේ ගුරුවරයාත් පනව ගන්නවා. මේ පණවගෙන ඒ ආරක්ෂක වැට ඇතුලේ තමයි අපි ඒව ආරක්ෂා කරන්න ඕන කියලා විශාල වගකීමක් පටව ගන්නවා. vested interest එක. ඊට පස්සේ දිගටම බුද්ධ ධර්ම රකින්න යනවා. උගෙන් ආහන්න බෑන බුද්ධ ධර්ම කියලා මම තියෙනවද රකින්න කියලා. තියෙනවනම් රකින්න දෙයක් තියෙනවා. බුදුහාමර මෙතන කියනවා තථාගතයන් වහන්සේත් පණවන ලද්දේ පණවන්නේ එවැනි දෙයක් ඇත්තේම නැති කරලායි මම පිරුණා පෑන්නේ. මොකද්ද රකින්න හදන්නේ? රැකපමට්ටමාන මොහොත ගමන් එළඹ සිටි චිත්තක්ෂණය එළඹ සිටි චිත්තක්ෂණේ සංඥාවට ඉන්න තැනක් නැහැ. එළඹ සිටි චිත්තක්ෂණයේ ඔය වගේ රකින්න හෝ රැකෙන්න හෝ අරසා කරන්න හෝ අරසා වෙන්න දෙයක් නැහැ. ධර්මයෙන් අරසා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ පනවන ලද මේ සංඥාව ගිවන් වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අරමුණකට හිත දාලා අන්නේ අරමුණේ සංඥාව ගෙවිලා යන්නේක අවස්ථා තුනකට සර්වඥංශ පෙන්වනවා. ඕලාරික ආනපාන ඊට පස්සේ ඒක සියුම් වෙලා රූප සංඥා වශයෙන් ආනාපාන හොඳටම තුනී වෙලා මේ සද්ද වේදනා හිතවිලිත් එක්ක උහි තරන්දි තරන්දි තියෙන වෙලාවක් තියෙනවා අපි සන්තතිය කියලා කියනවා ගොජේ කියලා කියනවා එහෙම වෙලා වෙලා වෙලා රූප ඔක්කොම කැඳ හැඳි ගියා විලා ගියා වගේ සියලුම රූප හාලුත් නැහැ වතුරත් නැහැ කැඳ වෙනවා අනේ ඉතින්දි තමයි යෝගාවචරයට එපා වෙන්නේ හුවා, කම්මැලි වෙන්නේ හුවා, සයිකියාට්‍රික් ප්‍රොබ්ලම්ස්, කායික මානසික රෝග එන්න පටන් ගන්නවා. මේක එපි ඒකට යනවා කියන එක ලේසි නෑ. ඒකට ගියාට පස්සේ ඔය බොරෙත් නැති වෙලා අරූපේ මොන මුලිච්ච වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සලා අවකාශය මුලිච්ච වෙනවා. ඊට පස්සේ අවකාශෙමුත් අරූපේ මුලිච්ච වුණාට පස්සේ පේන්න පටන් ගන්නවා ආනාපාන විතරක් නෙවෙයි ඉඳගෙන ඉන්න තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වක් දැන් නැහැ. බැලුවොත් භාවනා කැඩෙනවා. ඉරියව්ව පේනවා ඒකත් පේන්නේ ෆොටෝ එක නෙගටිව් එක වගේ. ගැරඩියා පේන්නේ ගැරඩියාගේ හැව වගේ පේනවා. ඒක සංඥාමයයි කියලා. අන්න එතෙන්ට යන්න කිනාට පේනවා ඉතින් මම මෙහෙමනම් මේ මේ ගොරකෙක් භාවනා කරනකොට මටත් මෙහෙම පේනවා නම් සරුවචනංශිට කොහොම වෙන්නේද සංඥාව පිළිබඳ. සරුවචනංශේ මෙවැනි දේක තව කෙනෙකුට මාව මතක් කරන්න මෙන්න මේ සංඥාව ගනින් කියලා කියයිද? එහෙනම් මං වෙනුවට මගේ මේ පාත්‍රය තියාගනින් මම මේ මගේ පදක්කම ඉල්ලගෙන ගිය එක තියාගනි. නැත්තම් සුරේක දාලා ගැට ගහගන්නේ ඔයගේ කෙස් ගහක් කියලා. එම් පණවන්නේ යෝගාවදින තපස්සු බල්ලුකට දුන්න කෙස් අහුරක්. උන් බිස්නස් කාර්යෝනේ උන්ට වෙන මොනවද ඕන කරන්නේ. උන්ගේ කරන් කියලා කියා කරේ හම්බ කරගන්න එපා. ඒක හම්බ කරනවා දැන්නත් බුරුමේ හම්බ කරනවා. දැන් අපිත් තිරියායේ හම්බ කරනවා. කෙස් ගහක්. මේ ළඟදිත් හම්බුණා තැන් තැන් වල. යෝගාවචරයට මොනවද දෙන්නේ බුදුහාමුදුරුවෝ? සංඥාවක් ගත්තොත් පුතෝ පරාදයි. ඒ නිසා සංඥාවක් ගන්න පුළුවන් දෙයක් අල්ලපන් ආනපානි. ඉරියව් ඒක දැන් හොඳට බලන්න හිටපන්. ওই සංඥාව රූපේ රූප සංඥාවක් පාටපත් වුණාට පස්සේ මේක concept එකක්ද reality එකක්ද සංකල්පයක්ද සත්‍යයක්ද හොයන්න බෑ. අන්නේ හොයන්න බැරි තැනේදී වක්කාර වෙනවා නම් හොයාගන්න බැරි තැනදී සහලවනවා නම් ඒ කියන්නේ ආ සූදානම් නෑ එහා පැත්තට යන්න. අරූපෙට හෝ සංඥා මෙතනට යන්න සූදානම් නැහැ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ ඒක අත්දකම නැති. ඒ හැම කෙනෙක්ම ඒ අත්දැකීමට මුණට කෙල ගන්නවා. ඒ අත්දැකීමට උණු වතුරක් කරනවා. වක්කල කියනවා සාංශි ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක් නැද්ද කියලා අහනවා මෙව නොබලා. කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ නොකර සත්‍ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඉස්ලාම් පිළිබඳ තියෙන දුක්ඛ සත්‍ය ඒක බෑ. ඒක අයින් කරලා චතුරාර්ය සත්‍ය පැකට් එක පිටින් දෙන්න බැරිද කියලා අහනවා මේ මේ ඩීල් එක කෙලින්ම දාන්න එක එක නැතුව. ඒකෙදී යෝගාවචරයේ විතර ජාත්‍යන්තර ජෝ කරලා જાතියක් ඇත්තේ නැහැ. ඒ දන්නේ නැතිකම. මේ අපි අවබෝධ කරගන්න තැන දුක මේ රූපේ සංඥාව ගෙවෙනකොටමත් අපිට මෙච්චර සහලවනවා. අපිට මෙච්චර හීන්දාඩි දානවා. අපිට මෙච්චර වක්කාර ලක්ෂණ පහළ වෙනවා. නමුත් මේකේ වක්කාර ලක්ෂණික සද්ධාව කැඩෙන්නේ නැහැ, සීල කැඩෙන්නේ නැහැ, සතිය කැඩෙන්නේ නැහැ. රකපං මේක තියෙද්දිම මේ තීදී සතිය වැඩුවොත් දවසක පේන්න පටන් ගන්නවා. මේ සංඥාව නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී න නෝපි අසඤ්ඤී සංඥාවක් වෙනවා මේ සාමාන්‍ය ලෝකේ ඥාන පිළිමේ සංඥාව නැහැ නසඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවේ නැහැ න විසඤ්ඤී මම මේ සීනති වෙලා විසඤ්ඤ වෙලත් නෙවෙයි නෝපි අසඤ්ඤී මං අසඤ්ඤ තලයටපත් වෙලා අකින්චඤ්ඤායතනෙත් නෙවෙයි න විභූත සංඤී සංඥාවක් නැත්තෙමත් නැහැ ඒවං සමේතස විභූති රූපං. එතෙන්ට යනකොට රූපේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ රූපේ ඉවර වෙනකොට සංඥාව පිකණි වලින් කැපිච්ච දරු ගැබක් වගේ වෙනවා වෙන්න බෑ. සංඥාවට වැවෙන්න බෑ සංඥා වැවෙන්නේ රූපයක් තියාගෙන. රූපේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න අපිට සහලවන්නේ අපි රූපෙට තියෙන ආසාව නිසා. රූපෙට තියෙන බැඳීම නිසා. ඒක ටික ටික ටික ටික ගෙවෙනකොට පේනවා සංඥාවක් තියෙනවා මට සංඥාවක් නැහැ කියන්නේ. ඒක හරියට යෝගාචරණ එක පාට ගැස්සිලා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ නෝ මං ඉස්සලා ඉඳලා තියෙන්නේ මොනවද දන්නේ නැත්තන කියලා. මොකක හිටියද කියන්න දන්නේ. ඉතින් යෝගාචරය ගිහලා පිළිත් නුලක් ගැට ගන්න. එහෙනම් තෙල් ටිකක් මතුවලා ඔළුවේ ගා ගන්නවා මේ යකෙක් ගහලා වෙන්න ඇති එහෙම නැත්නම් භූතයෙක් වෙන්න ඇති එහෙම නැත්නම් නිදිමතක් වෙන්න ඇති කියලා. ඉතින් කියලා දෙන්න වෙනවා කමඨාන් සුද්ධ කළේ සංඥා ටිකකට නැතිවීම වෙන්නේ. ඕකෙන් ඔබ හුරු කරනවා ඉස්සරහට දීර්ඝ කාලයක් සංඥාව නැතුව ඉන්න සංඥා නැති තැනක කිසිම ගැටුමක් නැහැ. සංඥා විරත්තසන සම්ති ගන්ධා පඤ්ඤා විමුක්තසන සම්ති මොහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තී ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ සංඥාවෙන් තොර වුණා නම් ගැටුමක් නැහැ ප්‍රඥාවෙන් ගැලුණා නම් මෝහයක් නැහැ යම් කිසිකට සංඥාවත් ප්‍රඥාව නැති නිසා ඇති වෙන දිට්ඨියක් තියෙනවා නෑ ගැටි ගැටි ලෝකේ යනවා එයා තමයි ලෝකේ ගැටි ගැටි යන්නේ. ඉසම්බට ඕනේ නම් ගැටෙන්නේ නැති ජීවිතයක්, frictionless life එකක්. ওই සංඥාව නැතිකම භාවනාවේ දියුණුවක් මේකට හුරු කරන්න පුළුවන් ටික ටික ටික ටික මේකට සූදානම් වෙලා ගියොත් එනිසා හෙටත් ওই දැන්න තියෙන බය නැතුව අනිත් වගේ නැති වෙන තැනට යන්න උන්ට මතක තියාගන්න නැති වෙන බව දන්නේ අවදි වුණාට පස්සේ. ඒක ගැස්සිලා තමයි මතක් කරලා දෙන්නේ. ඒක හොඳට ලස්සනට ආනන්ද සප්පයි සූත්‍රය සරුවචන්සේ දේශනා කරනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ අවුරුදු 7 ළමයට උගල්ලතයි. ඒ ළමයි ලස්සනට කියනවා මම භාවනා කරලා අවදි වෙනකොට මෙන්න මේ වෙලාවේ මම මොන වුණාද කියලා මට දන්නේ මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුණට ඒකට බයකුත් නැහැ. මේ නාකින්ඩයි නාකිච්චණ්ඩයි නූල් ගැට ගන්න ඕනේ, පිරිත් නූල් කියන්න ඕනේ. මේක දකින්නකොට ඇයි අර පොදියක් ඇදගෙන ඉන්නවනේ. මම මමයා කියාගෙන ඒ පොදියට මොනව වෙනවද දන්නේ නැහැ අර වෙලාවේදී. රෑ නිින්දෙදිත් ඕක වෙනවා. මේක දවල් නිින්ද. මෙතෙන් ගියාට පස්සේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක තමයි බුදුහාමුදුරු පෙන්නපු ඕලාරික අත්පටිලාභයේ ගෙවම් කරලා මනෝමය අත්පටිලාභයට ඇවිල්ලා ඒක ගෙවම් කළද මේ සංඤී අත්පටිලාභය අරූපී අත්පටිලාභයක ඉන්නේ මේ මාමයම තමයි මේ ගෑනු පිරිමි වෙච්ච අමුදරුවන් රැකපු අර මෙයා වෙච්ච කෙනාම තමයි යෝලාරික අත්පටිලාභයේ ඉඳගෙන පදක්කල් ලැබුව එකනම තමයි සංඤ මනෝමය අත්පටිලාභයට ගියාට පස්සේ නිකන් යා සැකිල්ල පේනවා යාට. හැව පේනවා නමුත් කය දිහා බලන්න ගියොත් භාවනා කැඩෙනවා. ඊට පස්සේ ඒකත් ගෙවම් කරලා ගියාට පස්සේ සංඥාමේ මට්ටමකට එනවා. මුළු ලෝකෙම හුදු මනසින්මවාගත්ත මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය ලෝකයක්. අපි බලන හැම දෙයක්ම පේන්නේ බලන්න ඕන නිසා. බලන දේ පේනව නෙවෙයි, පේන නිසා බලනවා. ඒ පේන නිසා බලනව නෙවෙයි, බලන නිසා පේනවා. ඉතින් ඒකට කීයක මම දන්නවා සාමාන්‍ය ලෝකයාවේ පාන් වලට රණ්ඩු කරන අය, කාන්තායිති රණ්ඩු කරන අය කියයි පිස්සු කියලා. පිස්සු තමයි. ඒකෙදි කියනවා මේක පටලවා ගත්තොත් මොකද වෙන්නේ කියලා. මේ සංඥාමය මට්ටමට හිත ගිහිල්ලා මේක පටලවා ගත්ත අය මෙතන උපක්ලේශ වෙනවා. එයාට මේ බණ අහලා නැත්තම් මේ චින්තාමය වශයෙන් මේක අන්වේ ඥානයේ වශයෙන් මේක අවබෝධ කරගන්න බැන්න නම් ප්‍රශ්නයක් නැහැ භාවනා යනවා උතෙන්. ඊට පස්සේ අන්දමන්ද වෙනවා. මට ඉඳපු ගමන් මොනක්වත් නොතේරියා. මට ඉඳපු ගමන් මේ සීමුර්ජා වෙනවා වගේ, ක්ලාන්ත වෙනවා වගේ, විසඤ්ඤතා වෙනවා වගේ, විසඤ්ඤණ නෙවෙයි, වක්කාරිනවා වගේ එනවා. කද්දාකවත් කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ යා හිතනවා මේක පුද්ගලික දෝෂයක් කියලා. මෙතන පටලවා ගත්තොත් මෙයා මේක ඒක සූරංගම සූත්‍රයක ඇත්තටම මහායාන සූත්‍රයක්. ඒකේ තියෙනවා 10 ආකාරයකින් මෙයා පටලවා ගන්නවා කියලා. මෙයා විපස්සනාවේ පටලවා ගන්නවා. මෙයා වැටෙනවා. ඒ ලස්සන චිත්‍රයක් ඇඳලා පෙන්නනවා ඒකේ. يعني රචනයක් නාකි වෙච්ච ආවුස ගෙවෙන්ට කිච්චු වෙච්ච దేవතාවෙක් දැනගන්නවලු මෙයාක පැටලලා ඉන්නේ කියලා. ඌට ගහන්න නැතිලු. ඌ ඉස්සරහට එනවලු භූතාවේශය කරපු ගුරුවරේ. ඒ ගුරුවරයා විභූෂණ පාගනලු එන්නේ උඩ ඉඳ ගන්නවලු බොහොම උජාරුවට වාඩි වෙලා 이르දි ප්‍රාතිහාර්ය පානවා. ඉතින් මේ මිනිස්සයා කාලානේ ඉන්නේ. එතකොට හිතනවා මෙයා නම් අනිවාර්යයෙන්ම රහතන් වහන්සේනවා. එතකොට යා ඔක්කොම තමන්ගේ ගුරුවරයාත් තතානවා තමන්ගේ භාවනා මධ්‍යස්ථානත් තතානවා තමන්ගේ අමරණත් තතලා මෙහා පිටිපස්සේ යනවලු ගිහිල්ලිවල යා ටික වෙලාවක් කතා කරලා කියනවලු ඔය දැන් උඹට පේනවනේ සංඥාමනේ ඔය ජීවිතේ සංඥා 12න් පස්සේ ගෑවට ගමන්නේ නැහැ කාපන් ඔක ආපත්‍යක් කියලා දෙයක් නැහැ. ආපත්‍ති කරලා දේශනා කරන්න දෙයක් නැහැ. මොකද දේශනා සංඥාමය කිය. ඉතින් මේක කොච්චර කනවද කියනවනම් මෙතෙක් රැකගෙන ආපු පන්සිල් කඩා ගන්නවා. ගුරුරැත් තතාලි. ගෝලැත් තතාලි. අතහැරියට පස්සේ අර නාකි දෙයිය මැරිලා යනවා. දැන් ඌට ආයේ පිණි හිටින්න බෑ. පිණි හිටියට පස්සේ අර ගුරුන්නාන්සේ ගුරුන්නාන්සේට ආවේශ වෙලා තියෙන ගෝලයයි පින්නම ඉවරයි. මේක තමයි ওই බෝන් නරිගෙන් කැතලික් එකේ අද කරන්නේ. හොඳට ස්ටඩි කරලා බලන්න පිස්සන්ටම විතරයි ඒක අහුවෙන්නේ. මුලේ කල්පනා කරලා මේ තියෙන දේ ප්‍රත්‍යක්ෂණය කරලා බාර ගන්න කෙනාට ওই මොනම භූතයක්වත් නැහැ. භූත දෝෂ මං කියන්නේ භූතයෝ නැහැ කියලා. මං කියන්නේ මේ මිත්‍යා දර්ශන නැත්තම් මොනවද කියන්නේ මේ මැජික් නැහැ කියලා. තියෙනවා. දේව කණමිනියයි විපස්සනා කරන එක නැහැ කියන්නේ කළු සුදු වෙනසක්. විපස්සනාදී බේරෙන්න නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ බාර ගන්න. භාවනා කරන යනකොට මහ පුදුමාකාර ඊර්ධ බල ප්‍රත්‍යාරය සහිත ගුරුතුරු පහළ වෙනවා. මම නිල්ලම නිල්ලමනේ පෙරදෙන විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි යනවා වේලුවන් ධම්ම ගෲප් එකට එදා කිව්වා මේ නම කිව්වොත් ඔයගොල්ලෝ hina වෙනවා. අහවල් බුදුන් අද එනවායි කියලා. ඉතින් අපිටින් පාවඩ දාලා කට දත්ත මැදගෙන ඉති ලෑස්තිලා හිටියා. ඉන්නකොට ආවා ටික බෙවුලෙවුල වගේ නාකියෙක්. පිටිපස්සෙන් ලස්සන කාන්තාව හතර පහ දෙනෙක් ඇවිල්ලා ඒ කාන්තාව කතා කරන්නේ මෙයාට කතා කරන්න බැබල් බිබ් බිබ් ගෑවෙනවා. කාන්තාව කියනවා මේ කතාව කෙරුවේ වාඩි වෙන්න කියන්නේ කියන එක. ඉතින් වාඩි වෙනවා අපි. දැන් එයා වාඩිලා කියනවා තව විනාඩි 5කින් මම සමාදිනවා මට දැන් පිටිපස්සේ සුදු තිරයක් තියෙන්න ඕන හොඳ බුදු රැස් ඉදරයි කියලා. ඉතින් ඕගොල්ලෝ හොඳට සමාදිලා බලන්නේ කියලා. දැන් අරමන්ට ටිකක් අර මේ වෙවුල නෝර ළඟ ඉන්න කාන්තාව දැන් මේ හැම එකක්ම ඉන්ටර්ප්‍රීට් කරනවා. ඊස් කියනවා ඔක්කොම ඉවරනකොට කියනවා අද බුදු රැස් විදෙන්නේ නැති දවසක් කිව්වා. <laughs> මෙයා බුදුමයි අද බුදු රැස් විදෙන අපි ළඟ හිටියේ ප්‍රොෆෙසර්ස්ලා. මමත් හිටියා. ධම්මික අහමුදුරුත් හිටියා. ඊට පස්සේ කිව්වා මේ මිනිස්සයා ලංකාවටම දීලා තියෙන මේ ලනුව කියලා. අසවල් බුදුන් නමින් හඳුන්වන්නේ බුදුරජාණන් දෙනවා කියාට පස්සේ මෙයාගේ මේ වයර් මාරු වෙච්චි මිනිස්සෙක්. ධම්මික අහමුදුරු කිව්වා උඹට පේනවනේ. භාවනා කරන්න ගියාම මිනිස්සු කන කැවිලි දෙන දෙවිලි කරුණාකර හුස්ම දිහා බලපන් මොකුත් වෙන්නේ නැහැ. හුස්ම තියෙනවනම් තියෙනව නැත්තම් නැහැ. උඹ බැලුවා නම් මේ වගේ දෙයක් දිහා ඔන්න බලපන් අන්තිමට වෙනදී. අපි එන්න කිව්වේ බලන්න මෙයා මොකද්ද කරන්න කියන්නේ. බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. එයා කාන්තාව කතා කරනකොට අද අද මේ කෙම්මුර දවසක් නෙවෙයි අද බුදුරජාණන් දෙන්නේ නැති දවසක් කියලා. ඕන පිස්සෙක් පිටහට ගියක තියෙනවා අර ගෝලයා බයයි තමන්ගේ ගුරුන් වහන්සේ කපල කොටලා බලන්න ගෞරවේ මම අවුරුදු 3ක් ඥානාරාම සාංශය ස්පයි කරා ඔත්තු බැලුවා මේ මනස බුරුදු කරන්න කියලා මොකටද මං විශ්වවිද්‍යාලේ ඉඳලා මෙහි ආවේ ඥානරම් සංසත වඳින්න නෙමෙයි. මට වඳින්න ඕන ගමන් නෑ මම බැලුවා හැම වෙලාවෙම ප්‍රස්ථාන කරන්නත් ගියේ වෙන මොකටවත් නෙමෙයි. බුදිය ගන්නකොට මම මොකද කරන්නේ? දත් මුදියන් ඉස්සලා මොකද කරන්නේ? නැගිටපු ගමන් මොකද කරන්නේ? සේරම බැලුවා. බැලුවට පස්සේ මං කියන්නේ රහතන් වහන්සේනවා ගියා මට තේරෙනවා මට වැඩි හොඳ එකෙක් කියලා. එච්චරයි මට ඕනේ. මට ඕනේ එච්චරයි. මොකද මං ඒ තරම්ම නරක මිනිහෙක් කියලා. මට තේරෙනවා සංගපෑමක් නැහැ. ඇතිදී ඇති හැටියට කියන ගොඩාක් දුර්ලකම් තියෙනවා. මටත් බැනලා තියෙනවා. මිනිස්සෙයි. ඊට පස්සේ මම හිතාගත්තා ආය කතා දෙකක් නෑ. මෙතන තමයි ওই මොන ඊට පස්සේ මට කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා. රහතන් වහන්සේලා ළඟට ගෙනියන්න උත්සාහ කරා, 이르දි ප්‍රාත්‍යහාර පෙන්වන්න උත්සාහ කරා. මම කොහොනේ ඊට නිස්සන්නවනේ හොඳයි. මේ මේ මට මහානකම දීපු තැනනේ. ඥානරාම සංස් කියන්නේ මේ මිනිස්සෙන්නේ. මේ මොනවට හරි අපි මේ අපිට අතිරේක ලාභ බලාගෙන ඉක්මන් ක්‍රමයට නිවන් දකින්නයි පණින්න හදනවනේ මේ සේරගෙම කරන්නේ තමයි මේ සංඥාවය බැස්සට පස්සේ සංඥාමේ වශයෙන් ඥානේ මේක සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා මේ දෙක තේරුම් ගන්න බැරි කෙනා තමයි ඔය ක්ෂීසොෆීනියා කියන ලෙඩේට එන්නේ. නැත්නම් බයිපෝලා ඩිසීස් එකට යන්නේ මේක සංකල්පයක්ද මේක ඇත්තක්ද දන්නේ. මේ හීනයක්ද මේ ඇත්තක්ද දන්නේ ඉතින් ඊට පස්සේ ආඩ භාවනා කරන්න බෑ. භාවනා කරන්න ගියම අරක වැඩි වෙනවා. ඒ එයාට භාවනා කරන්න බෑ. නමුත් භාවනා කරන්න පුළුවන් කෙනා දැනගන්න බුදුහාමුදුරේ ඇයි මේ රූපයක් දුන්නේ? රූපේ ප්‍රත්‍යක්ෂණය කරතයි. අස්පනා පිට අතගාලා බලන්න පුළුවන්. අතගාලා බලන එක අතගාලා බලන්න බැරි තැනටපත් උනාට පස්සේ සංඥාමේ මට්ටමටපත් උනාට පස්සේ තමයි තේරෙන්නේ මේ මනුස්සයා තාමත් මේ গুপ্ত දේවල් අදහනවද එහෙම නැත්නම් මැජික් බලාපොරොත්තු වෙනවා කියලා බුද්ධ ආගමේ. මැජික් බලාපොරොත්තු වෙන දෙනවා කැවිල්ලක් දෙනවා දෙවිල්ලක් සීලෙත් කඩලා දාන. ආනන්ද බලනකොට මෛත්‍රී ආනන්දට ඔකලේ. ආනන්ද බලනකොට ආනන්ද මෛත්‍රී ආනන්දලිය අපේ ලොකු සංසිත් කිව්වා. හොඳට භාවනා කරන යෝගාවචරයට ඉඳපු ගමන් සද්දයක් එනවලු. ඇවිල්ලා කියනවලු දැන් ওই අතරද හැරිලා ඉන්නේ ඔය. දකුණට දාව. දකුණට ඉඳ ගන්න එපා. ඉඳ ගන්නකොට උතුරට හරින්න කියනවා. ඉතින් යෝගාචර කාටවත් පේන්නේ නැතු හිමීට හැරෙනවා. මේ කට්ටියට දැනේ කියලා උතුරට මෙන්න බුලි සමාධියනවා. ඊට පස්සේ ඉතින් මේ හැමදාම පහු වෙලා ගිහිල්ලා ගන්න උතුරු බල්ල වාඩිල වල සමාධිය ආවට පස්සේ ඉඳපුවා එක්කෙනෙකුට කියනවා අර මම එකක් කියන්නම්. මාත් භාවනා කරුවා හරි ගියේ නෑ. පොඩ්ඩක් උතුරට හැල්ල බෑ. ඌට කරනවා. ටික වෙලා පස්සේ ගියාම කියනවලු ඇවිල්ලා උතන බෑ. ওই භාවනා මැදස්තන එලිපත්ත තියෙන්නේ. එලිපත්ත තමයි නියම තැන. එතන ඉඳන් පිටිපැත්ත හැල්ල භාවනා කරන්න. ඉතින් කට්ටිය මේ ඔක්කොම ඉඳගත්තට පස්සේ මො හිමී ටෙලිපත්‍ර කියලා භාවනා කරන වැඩේ හරි. සමාධිය හරි. ඊට පස්සේ කියනවා මේ ගල උඩ තියෙන ඔකේ අද්දර මෙහා කෙලවර තියෙන. ඉතින් ගිනිලා ගිනිලා කරකොල කරකොල අතල්ලා කියනවලු මේ ඔය ෂූර ඔහොම මන්දින්න ඕනේ නැහැ. මොකද ෂූර ගලවලා උන්ට තාඩි දාන විදිහට විවේක වෙලා භාවනා කරන්න කරලා කරලා කරලා අන්තිමට සීලෙත් කඩලා පිස්සුත් නට්ටවල අර තිබුණ එකක් නැති කරලා ගියාට පස්සේ අර එතකොටයි කර්මස්ථානචාරීට කියන්නේ. එතකන් හොරෙන් කරන්නේ. ඒ මොකද හේතුව එයා හිතනවා මේ මේ গুপ্ত පණිවිඩයෙන් මට විශේෂ ඥානයක් දෙන්න පුළුවන්. ඇත්තටම දෙනවා. දෙන්නේ මොකුත් නෙවෙයි සමාධිය විතරයි. සමාධියට කැදර කරන ওই ලනු කන එක්කන කියන්නෙත් නැත්තම් ගුරුවරයාට ගුරුවරට කියපු ගමන් කියනවලු කරුණාකර හිත විදියට කරන්න කරන්න බෑ. ඒකට ලොකු සාහස කියන ගෝලයා හිතනවලු ගුරුන් මගේ ගුරුන් ආන්සට මෙච්චරවත් භාවනා දියුණුවක් නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යාවෙන් මගේ භාවනාව කඩනවා කියලා. තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ භාවනාවට විරුද්ධව කතා කරන්න. ඉතින් ලොකු සංස් කියන කොච්චරක් විශ්වාසය ඇති කරන්න උනද ගෝලයාගේ මම මේ කියන්නේ ලාභ සත්කාරයක් නෙවෙයි. මම ඔවා කාලා තියෙනවා. ඔවා කන්න එපා. ඔය ළම දැනටම සීලෙක ඉන්නේ. අඩු ගානේ භාවනාව සතිය පැත්තකදී සීල රැක ගන්නකෝ. ඔය විදියට ඒකට කොච්චරක් මේ ගුරුන්නාංශේ විශ්වසනීය කෙනෙක් වෙන්න ඕනද කියලා බොරු නොකියන, ශිල්පද රකින්න, ගුරුරයා කෙරෙහි, ගෝලයා කෙරෙහි අනුකම්පා කරන බුදුරජාන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් එක බොරුවක්වත් නොකිය. කිරුවේ මොකද්ද? අද්වේජ්‍ය වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. වචන දෙකක් නැහැ. පුස්සක් නැහැ බුදුහාමුදුරු කිව්වොත් කිව්වා. ඉතින් ඒක ඇතිකරන්න ගුරුවරයා කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙම නැත්නම් එයාට වැඩි ගුරුවරයෙකුට දෙවි යකෙක් ආවේශ වෙලා ඇවිල්ලා පෙනී හිටනවා බොහොම උජාරුවට එයා බණ කියන පටන් ගන්නවා. කියන කියන දේ හරියනවා. අන්තිම ගුරුනාංශෙත් ඉවරයි. යක්ෂයත් යනවා නාකි යක්ෂයෙක් ලුවෙන් එක මරුණාට පස්සේ ගුරුනාංශෙත් ඉවරයි. කට්ටියම අද භාවනා ජීවිතේ ලෝකෙ දිහා බලන්න ලංකාවේ තියෙන. කන කෑමවල් කන්නේ ප්‍රොෆෙසර්ස්ලා, ડોක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, accountantලා, සුපිරීම් කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බුදු විලාටත් එහා පැත්තේ. හොඳම වෙලේ තියෙන්නේ ඒක තේරුම් අරගන්න ඒගොල්ලෝ ලනුව කෑවේ නැත්නම් අපිට මේක තේරෙන්නේ. අපි මේ යන සරලකම මේ පොළවේ ඇවිදින එක කරන්න බෑනේ කාටවත් සක්මන් කරනවා කියන එක. ඒකට මේ අනවශ්‍ය මේ මේ බයිලා කතා කරන පොළවේ ඇවිදව සපත්තු දාන්න සෙරප්පු දාන්න සිදුක මහ ලොකු දෙයක් ඇයි. නිවන. පරියන්කේ ඉඳගෙන මොනවත් නොකර බලන්න හිටපන්. චේතනා නොකර මුනි ජාතිමත් කරන්න බෑ. මුන් ජාන්සන් නිකන් ඉන්නව වෙනකොට මේ මං ගෙදරදි කරුව මෛත්‍රී කරුවට කමන්නේ නැද්ද කියලා. නිකම්ම සංසාරේ ඉන්නා වෙනකොට බුද්ධානුස්සතිය කරපුවාට ටක් ගන්න මොකද කියන්නේ? ඉතින් මං කියනවා හරි කමන්නේ මං කියන්නේ නිකන් ඉන්න පුළුවන්ද කියලා. හරි මට ඒක හොඳට තේරෙනවා. හැබැයි අසුවේ පොඩ්ඩක් බැලුවොත් මොකද වෙන්නේ? මම හොඳට වඩලා තිනවා 32 මට මේ මේ අට්ටි කියන එක හරිම පැහැදිලි. අර නිකම්ම නිකන් ඉන්නකොටදී අට්ටික ධාතු වැඩිවම මොකද වෙන්නේ? මොන જાතිකවත් කිව්වට විශේෂම ඔය පිස්සුව තියෙන බුද්ධ අගංකාරයනේ. මම මේක සාක්ෂි කරලා කියන්නේ මේ සතිපාසලේ පොඩි ළමයින්ට කිව්වම ওই බයි මොකක්වත් නෑ උන් දන්නේ නෑනේ. ওই වචන මොනක්වත් දන්නේ නැහැ කිව්වොත් සද්දයක් කළා මේ සද්ද ඉවරෙන් තන අහන්න කියලා උන් කියනවා ඉවරයි ඉවරයි එච්චරයි. වැඩි හිටියන්ට පොත් කියපු භූතයන්ට එනත ඇඳපු යක්කුන්ට ඊගොනේ විශේෂයෙන්ම වෙන්නේ ඉක්මනට නිවන් දකින්න තටමනයිට. දෙනවා ගෙනල්ලා කාලා උස්සන්න බැරි gediyak දෙනවා. දෙන්නේ හොඳට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ යෝගාවචර තේන්න මේක රංගපෑමක්ද? මේක මේ මවාපෑමක්ද යථාර්ථයද දන්නේ නැහැ. ඒක නිසා ගුරුවරයාගේ යුතුයකම තමයි ගෝලයාට මේ සීලෙ සාතික කරන්න යන්න එපා සමාධිය සාතික කරන්න යන්න එපා ප්‍රඥා සාතික කරන්න බෑ. ඔබේ විඳින දේ ප්‍රත්‍යක්ෂද්ද නැද්ද කරපා ප්‍රත්‍යක්ෂණය කරපන්. නැවත නැවතත් ඕකම කළ ප්‍රත්‍යක්ෂණය කරපන්. එච්චරයි රකියන්. බුදුන්වත් විශ්වාස කරන්නේ. ගුරුවරයා විශ්වාස කරන්නත් එපා. උඹට දෙන අරමුණ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කා. ප්‍රත්‍යක්ෂණය කරලා බලපන් ප්‍රත්‍යක්ෂණය කරපේක බල බල ඉඳදී නැති වෙන හැටි. ඒකේ গুপ্ত දෙයක් නැහැ මායාවක් නැහැ. ඒකට ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂණය කිරීම තමයි ඔය ආධුනිකයට පරියන්කදී ඉස්ලාම කියලා දෙන සංඥාවක් අත්‍යවශ්‍යයි. සංඥාව දීන පෙන්වන මේ සංඥාව පැදුරටත් නොකිය පලාය නැහැටි. සංඥා දුරු වෙන හැටි. සංඥා දුරු වෙනකොට රූපේ විභූත වෙනවා. න සංඤ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී න නෝපි න විභූත සංඤී ඔය සංඥා හතරම තමයි ඒවන් සමේතස්ස විභූති රූපං අර මේ බලබල හිටපු මූල කාත්මස්ථානේ අරමුණ ආනාපානෝකය ඒක විභූත වෙලා යනවා පෙනිනවා සංඥා නිදානානේ පංච සංකද මේ ලෝකෙ තියෙන ගැටුම් සේරම මේ නැති දෙයක් ඇතයි කියලා හිතාගත්ත සංඥා විපල්ලාස අනිච්ච නිච්ච සංඥාව සුඛේ සුභ සංඥාව දුක්ඛේ සුඛ සංඥාව අනත්තේ අත් සංඥා ඉතින් නැතුව කරන්න බෑනේ අපිට මේ දාත්‍යන්තර සැලසුම් හදන්න බෑ පස් අවුරුදු සැලසුම් හදන්න බෑ පාලමක් හදන්න බෑ මොකක්වත් බෑ ওই සංඥාව නැතුව නමුත් මේ හදපොදු සීරම කැඩෙනවා ඒක වෙනම කතාවක් පාලම හදුවට හදපන් හැබැයි ඕක සදාකාලිකයි කියලා හිතන්න එපා කැඩෙන සුළුයි කියලා මේ අනිච්ච සංඥාවෙන් කටයුතු කරන්න යනවනම් ඒක සාමාන්‍ය ලෝකයා හිතන්නේ නිර්මාණශීලීත්වයක් නැති දියුණුවක් නැති ප්‍රගතියක් නොසලකන දෙයක් කියලා. ඒ නිසා සරුවචන්ස චෝදනා කරනවා උච්ඡේදවාදී, අකිරියවාදී, නාස්තිකවාදී කියලා. ඒ නිසා තරුණ පිරිස් භාවනාවට එන්නේ නැති එක සාධාරණයි. ඔය තරණ පිළිස් කියන්නේ අනාගතේ කොට ගහන්න හදන කට්ටියනේ. ඒගොල්ලන්ට දුන්නොත් එහෙම මේක මේ අනිච්ච සංඥාව තියෙන්නේ, දුක්ඛ සංඥාව තියෙන්නේ කියලා ඉන්නේ නමුත් ඒගොල්ලන්ට කාරණාව කියලා දුන්නොත් හොඳටම ආනාපානිය අල්ලපන්. ආනාපාන ගෙවෙන හැටි බලපන් කියලා දීලා අපි කොප අංශුවක් ඕක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් දාලා බලමු කොපර් ඕකේ තියනවාද කියලා ඕකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒව ශක්තිය. ඒකේ කොප තියෙන කොප වල තියෙන බව ඉලෙක්ට්‍රෝන දන්නේ නැහැ. උඹ ඒකම තමයි මේ මයික්‍රොස්කෝප් එකේ දාපු එක තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්ම කියලා කිව්වොත් මේකමයි යෝග නාස්තිකය නෙවෙයි යෝග තමයි හැටි කියලා අම්ම ලෝකේ ඉන්න හොඳම එක බාටපත් වෙනවා ක්වොන්ටම් ෆිසික්ස් දන්න එක. බුදුහාමුදුරුවෝ කියුම් ඔය අල්ලගෙන ඉන්න දේ පිඩු වෙච්චාම ගොනු වෙච්චාම හැඩයක් ආකාරයක් තියෙනවා. පතුරු ලියලා බලපන්. පතුරු ගහලා බලපන්. දිගහැරලා බලපන් මොනවද තියෙන්නේ? ශක්ති විතරයි. ඒ ශක්තිය හැඩයක් නැහැ. සංඥාවක් දෙන්න බෑ. උඹට එතෙන් නිකන් යන්න බැරි නම් උඹ ඉතින් අර ඝනේ අල්ලාගෙන සටහන අල්ලාගෙන නම අල්ලාගෙන දඟලනවා. ඉතින් ඒක භාවනා විතරක් නෙවෙයි පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ සංඥා විපල්ලාස වේගන යනකොට විපිරියාස වේගන යනකොට මේ මගේ දෝෂයක්වත් සචී දෝෂයක්වත් සීල දෝෂයක්වත් නෙවෙයි. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඕනේ. ඔබට පුළුවන් දෙක නැවත නැවත බලලා කරන්න කියන එකටයි සර්වඥාන්සේ අග්ගිවච්ඡ කොටත කියන්නේ තථාගතයන් වහන්සේ පනවන එහෙම දෙයක් තියෙනවා නම් ඒ තියෙන සියල්ලම ඉවර කළා සත්‍යඥාන්සේ පිරිනොම් පෑයි. ඊට පස්සේ පිස්සු පිහට්ට ඕව අල්ලගෙන නැටුවට ඒක භාවනා නොකරන අයට තිබ්බට කමක් නැහැ. තියෙන්න වෙනවනේ. ආගමක් කියලා සටහන් තියෙන්න ඕන සංඥා තියෙන්න ඕන. යෝගාවචර දැනගන්න ඕන මේ සංඥා තියෙන තාකල් පොළොවටයි බඳි. තන්තරටයි බඳි. පුනරුත්පත්තිරයි බඳින්නේ. මේ ඔක්කොම සංඥා විතරක් කියලා දැනගන්න බලවන්න. ඔක්කොම සංඥා විතරයි. ඒ පොඩි ළමයි ගේ සෙල්ලංගේකට ගිය අම්මල තාත්තලා පොඩියෝන් කරන සෙල්ලමක් කියන්න ඕනේ නෑ. උන්ට සෙල්ලම කරගන්න දෙලා. ඉන්නකන තියෙන්නේ. උන් වැලි කෙලියම. හොඳ හොඳ කියලා නිකන් ඉන්නවා. මොකද බොරුවක් නිසා නෙවෙයි අම්මලා කියන්න යන්නේ නෑ. ඒ වගේ ලෝකයා පිස්සු ගැලපොද. ඒක ප්‍රශ්නයක් නෑ. යෝගාවචර දැනගන්න ඕනේ. අපි කවදා හරි කාගරි ලණුවක් කන්නේ ඒක වෙනද හැංගීමක් පහල කරන්න කිව්වොත් විතරයි. හඳුනා ගැනීමක් කළොත් විතරයි. ලකුණු තිබ්බොත් විතරයි. තිබුණු ලක්ෂණකින් අවත හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සහ ලකුණු තිබීමට අපි කියන සංඥා කියලා. ලකුණු තිබ්බොත් අපිට හංගඩු ගන්නවා. අපිට පච්ච කෙටෙනවා. අපිට අපායක් නියම වෙනවා. මේ තියෙන ලකුණු සහ සංඥා తాවකාලික washable link එකක් කියලා හිතා ගන්න permanent link එකක් නෙවෙයි. මේ මකන්න බැරි જાති තායමක් නෙවෙයි දියසායමක් ඔකට ඔච්චර නටන්න එපා ඔය වැහපුවම තෙමෙන වැල්ලේ ඇඳපු අකුරක් වාගේ. දියේ ඇඳපු අකුරක් වාගේ ඒ මට්ටමේ රට අරගෙන භාවනා කරොත් මේ ආනපාන සති භාවනා හරි එක විපරිණාමයට යනකොට යා සංඥා පිළිබඳ ලুকু ලুকু ඥානයක් ලැබෙනවා. මම මෙතෙක් කල මේක ආනිච්ච මේ ආනාපාන සංඥාව ආලෝක සංඥාව පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කිව්වට බුදුන්ස කියනවා එකක්වත් ස්ථිරසාර දේවල් නෙවෙයි. ඒ ඒ தත්ත හඳුර ගන්න දීපු නම් විතරයි ওই නම අල්ලන්න එපා. සර්වඥාන්සේක සම්මර්ෂණය කරන මිසක පරාමර්ශණය කරන්නේ ලෝකයා එක පරාමර්ශණය කරනවා බදලා අල්ලනවා අල්ලපු එකට තමයි මැජික් කාර්ය වෙලා පේන කියන්නේ ඒගොල්ලන් තමයි කේන්දර වැඩ කරන්නේ ඒගොල්ලන් තමයි ග්‍රහචාරය වැඩ කරන්නේ මොකද මනස වැඩ කරන්නේ බොහොම පහත් මට්ටමේ කර්ම ශක්තිය විතරයි වැඩ කරන්නේ ධර්ම ශක්තියට ආවට පස්සේ කර්ම ශක්තිය මුකුත් වැඩ කරන්නේ නැහැ වැඩ කෙරුවට වදින්නේ නැහැ බුලට් ප්‍රූෆ් මේකක් ඇතුලේ හිටියා වගේ වෙඩි තියන්නේ නැත්තේ නෑ. වෙඩි තියෙනවා. දැන් යුද පිටි තමයි ඉන්නේ හදිසියක් එචාන්ට බංකරයක් තියෙනවා රිංග ගන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් වෙඩි උණ්ඩ වලට අහු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න යෝගාවචරයක් වශයෙන් වැඩ කරනකොට ලෝකයාගේ සංඥාවන්ට එපයි කියන්න එපා. නමුත් මතක තියාගන්න ඒගොල්ලොත් එක්ක ඉන්නකොට ඒ සංඥා තිබුණට අපේ මුළු ජීවිතේම තියෙන්නේ මේ සංඥා ස්කන්ධය කියන දුක දුකක් වශයෙන් අවබෝධ කරන ඒක දැක දැක දන දන ගෙවෙන හැටි ඒක දැක දැක දන හැදන ලීන භාවයටපත් වෙන හැටි, නිලීන භාවයටපත් වෙන හැටි දැකලා ඒකට බයක් ඇති නොකර ඒකටම ජීවත් වෙන්න පුළුවන් නම් මේ අපි පණවන ලද්ද පටවන ලද්ද හබන ලද්ද සංඥා හිත වෙනකොට වෙනස් වෙනවා කියන එක දක්නාසුලුව එකයි කියන්න පුළුවන් නිවාස හැමදාම තිරියම් වෙනවා. කදාත් වයසට යන්නේ. වයසට යන්න විලාවක් නැහැ. මොකද එකම ඊළා හිටියොත් වයසට යන්නේ. අලුත් අලුත් වෙනවනම් පෙරලෙන ගලේ වගේ පාෂි බැඳෙන්නේ නැහැ. නිසා කාටරි ඕනේ නම් තරුණ හිතක් ඇති කරගන්න ඔය හැම වෙලාවෙම මතුවෙන අරමුණ දිහා බලන්න පරණ සංඥාවකින් පටලවා ගන්න එපා. ඒකට පටලවා ගැනීම කියනවා භවනිත්‍ය කියලා. ඉතලා එකේ තියෙන කුණු මේ මේ චිත්තක්ෂණයට අරමුණට වැටුනොත් ඉහෙඳ තිබ්බා වගේ. භවනිත්‍ය කියනවා. භවනිත්‍යට යන්නේ නැතුව මේ ඉන චිත්තක්ෂණය 100%ක් තථාගතයි. 100%ක් නිවන් දක්ලා තියෙනවා. පරණ කුණෙන් මේක ආසාදනය වෙන්න දෙන්න එපා. පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. කනෝ වේමා උපච්චකා. කනාතීතා සෝචಂತಿ ක්ෂණයේ ඉක්මපේක තැවෙනවා ඒ නිසා ක්ෂණයට එළඹිලා වාසය කරන්නම් අමාරුම ස්කන්ධය තමයි සංඥා ස්කන්ධය මොකද ඒ තරම් අපි සමාජයෙන් අපිට ලැබෙන නම්බුකාරකම් වලට නම්බුනාම වලට වාල් වෙලා ජීවත් වෙන්නේ මුළු අධ්‍යාපනයේම අපි ඔළුව නරක් කරලා තියෙන්නේ මනුස්සකම නැති කරලා තියෙන්නේ සමාජ අධ්‍යාපනයෙන් කරන සමාජශීලීකරණ එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ වනගත වෙන්නේ කියලා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව කියන්නේ මේ අධ්‍යාපනයට අහු වෙන්න එපා. අහු වුණා නම් දැනගනින් මේක කටුවටුන්නක් කියලා. මුඛ කරතියා ගන්න එපා. කැලියට ඵලයන්. රිලව් හොඳයි. ගස්කොලන් හොඳයි. ඇලදොල හොඳයි. මේ කට්ට වෙට්ට විත්තල මේ ජනතාවට වැඩිය. එතෙන් ගියාම අහම්බෙන් හරි බුදුහමරෝ දකින්න පුළුවන්. එළියේ නම් හිතන් දෙපා වෙසක් එකට ගහන තරම් බුදු පිළිම ඉවර වෙන්නේ කොහෙන්ද? වෙසක් කාණ්ඩවලට ගහන බුදු පිළිම ලංකාවේ විතර ඒ නරුම වැඩේ හෙළුවැලි ගෑනුන්ගේ රූප සහ බුදු පිළිම විකුණන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. හෙළුවැලි රූප විකුණනක ලෝකේ තියෙනවා ලංකාවේ කරන බුදු පිළිම මුස්ලිම් මිනිස්සු ඉතාම පහත් කළ සලකනවා. යාර මිනිස්සෙක් මේ බුදු පිළිමයක් නෑ යා හඳුන්කුරු බිස්නස් රු කරන්නේ ගිය මිනිස්සෙක් වලු මෙයාට හඳුන්කුරු ටිකක් ගේන්න කොල්ලර පියන් කතා කරලා පත්තරක් ගේන්නේ කියලා. ගිනාපු කොල්ලේ බුදු පිළිමයක් තිබ්බා. ඊට පස්සේ බලපන්න උඹලා කරන අපරාධේ මේක මයි මේ ප්‍රොඩක්ට් එක පුළුවන් ද බුදු පිළිමෙන් ඔතන්න කියලා මිනිහා ඒක කපලා වීදුරුවේ දාගත්තුලේ යට. තාම තියනවලු ඩෙස්ක් එකේ ඒකට වැඳ වැඳ ඉන්නවලු මේ බුදුහාමුදුරුවනේ අනුකුර ඔතන එකක්ද? වට්ටක් ඔතන්නේ මොකේද අපි? කරවල ඔතන්නේ මොකේද? සංඥාවක් පිරන් තියනද අපිට හැඟීමක්? බුදු පිළිම දවස් වලට මොනවද වෙන්නේ වෙසක් ගහනෙව්වට? මේව ගැන කල්පනා කරලා මොනවාක්වත් නැතුව මේ එළඹිච්ච චිත්තක්ෂණය වර්ණ ගන්නන්නත් එපා. එළොන චිත්තක්ෂණේ වර්ණ ගැන්වෙන්නත් එපා. චිත්තක්ෂණයට එළඹිලා වාසය කරන්න ගියොත් දුඳු කෙලින්ම කියනක තමයි නිවන කියන්නේ කියලා. උන් එහාට මේ ලබනාත්ම ලබන නිවනක් හෝ පස්සේ නිකම් මේ උපාදි වරලා උපාදි කෝට් එක අඳලා උපාදි ප්‍රධාන උත්සවයක් කරන එකක් ඇත්තේ නෑ. අන්නේ ඉනේන සංඥාවල් වල තියෙන මේ පුස්ස. හැබැයි ඒක පුස්සක් නෙවෙයි කියන්නේ ගුරුවරු ගොඩක් ඉදිරිපත් වෙයි. ඒක තමයි අද තියෙන බුද්ධ ආගම. ඒකට දැනගන්න මේ යක්ෂයත් නාකි වෙච්චි යක්ෂයෙක් වෙහිච්ච එකෙක් කියලා හිතාගන්න. නාකි වෙච්ච යක්ෂය. ඊටානේ දැන් යක්ෂත් මැරනවා. ඊටසේ මෙයාකත් මේ කාපු ලණුව කනවා. උඹ ඒ කනකොට කාපන් කිරලා. ඒලා ආනවනේ අදහපන්. ඉඳගෙන ඉරියව්ව අදහපන්. සතිය අදහපන් කියලා කිව්වොත් ඔක්කොමලා අකමැති උනත් බුදුහාමුදුර සතුටු වෙනවා. ඒක නිසා වච්ච අග්ගිවච්ච ගොත්තර සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ මනුස්සයා දඩමීම කරන බුදුහාමර අපිට මොනවද දෙනව? අපි මේ වෙනකොටත් මතක තියාගන්න මේ භාවනා කරන අය ඒ පව් වලින් 90ක් විතර ගෙවලා තියෙන පොඩි ලේසියයි තියෙන්නේ. උගාක් නෑ දැන්. හැබැයි ওই 10 ඇති ආයේ 100 වෙන්න. ඒ නිසා දැකගෙන දැනගෙන පතන් දෙපා නිවනක්. පතන් දෙපා භාවනා ප්‍රතිඵලයක්. පතන් වර්තමාන මොහොත. මේ එළඹ සිටි මොහොත පතලා ඒකවත් ගණන් ගන්න දෙයක් නැත්තරමට ගෙවිලා දිය වෙලා ක්ෂීණ වෙලා ගියා නම් ලීන වෙලා ගියා නම් අන්න භාවනාවේ දියුණුව. අන්න කෙලෙස් නැත්නම් කියලා තේරුම් ගත්තා නම් මේ ධර්ම දේශනාව සාර්ථක වෙනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා ආශිර්වාද දෙනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට වැඩි පොඩ්ඩක් වෙලා අරගෙන තියෙනවා ධර්මදේශනා කටයුතු සඳහා සචිවාරය නිම කරන්න ඉස්සෙල්ලා අපි මේ ඉදිරිපත් කරපු ධර්මයේ මත හෝ නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ මත පෙන්නගෙන ප්‍රශ්නයක් හොඳයි කියලා හිතන සාකච්ඡාවට ප්‍රශ්න ස්වරූපයෙන් හෝ ප්‍රකාශයක් ස්වරූපයෙන් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවසරයි සාමන්ත. දැන් මේ රූපේ ප්‍රතිස්ථාපනය සංඥාවෙන් ඔය සංඥාව ගෙවිල ගෙවිල ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් පැහැදිලි පැහැදිලි වෙන්නේ නැහැ. රූපේ ප්‍රතිස්ථාපනයේ සංඥාය සංඥා ප්‍රතිස්ථාපනයේ රූපේ. ප්‍රතිපෝමන. යේ ආකාරයේ ඒ ලිංගේ යේ නිමිත්තේ යේ ಉದ್ದೇಶී රූපම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ කියලා නිදාන සූත්‍රයේ තියෙන රූපයක් යම් තඨහනකින් ආකාරයකින් ලිංගයකින් නිමිත්තකින් සහ ಉದ್ದೇಶයකින් රූප ධර්මයකට නමක් දෙන්න පුළුවන් අපිට මේක කහ පාටයි මේක රවුම් මේක හරි මේ කියලා කියන්නේ ලිංග ආකාර මේ ටික මෙතන නැත්තම් මේකට එහෙම නමක් දෙන්න පුළුවන්ද කියලා අපි කියනවා මේක මේ හෙලෝග්‍රැෆික් එකක් මේ හදපු හෙලෝග්‍රැෆි ඊට පස්සේ හෙලෝග්‍රැෆික් නැති කරා. නැති කරලා පස්සේ මම ත්‍රිභාන රූපේ පේන්නේ නැහනේ. දැන් ඒකට මේ කෝපේ නැති වෙනවනේ. ඇත්තටම නැති වෙන්නේ රූපේ නෙවෙයි. ඇතිවෙට නැති වෙන රූපේ කියලා තිබුණා කියලා හිතා හිටියේ හෙලෝග්‍රැෆි එකක්. දැන් රූප සතහන් ආකාර නිමිති නැති වෙනවා. ಉದ್ದೇಶ නැති වෙන. ඒකට ඒකක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා මොනම සංඥාවකට පහත් සංඥාවෙන් ඇති කරන්න බෑ රූපයකට හප්පල තමයි සංඥාවක් කියන්නේ. දැන් ආකාශයේ රැයට අන්ධකාරයිනේ. නමුත් එළියේ තියෙනවනේ. මොකද ආලෝකයේ තියෙන්නේ රිෆ්ලෙක්ට් කරන්න එකක් නැති නිසා අන්ධකාරයි. අහසට ගියොත් එimhe චන්ද්‍රිකා වගේ ඒක දිලිසෙනවා. චන්ද්‍රිකා නිසා නෙවෙයි දිලිසෙන්නේ අහස එළියේ තියෙන්නේ. ඒක ප්‍රති මේ පරාවර්තනය කරන දෙයක් නැත්තම් අන්ධකාරය පෙනෙනවා. ඉතින් අපි ඇහැට අන්ධකාරය බයටද ඉන්නවා. මොකද ආකාශයේ තියෙන ආලෝක ගුලියක්. ඒක රිෆ්ලෙක්ට් කරන දෙයක් නෑ. රිෆ්ලෙක්ට් කරන රූපයක් තියෙනවනේ. ඒකෙන් මාර්ගයෙන් පේනවා ආකාශයේ එළිය තියෙන්නේ. අපේ ඇහැට පේන්නේ නෑ. මොකද ඒක හැප්පෙන්න රූපයක් නෑ. ඒක නිසා ඒ රූපේ නෙවෙයි දිලිසෙන්නේ. දිලිසෙන්නේ ආකාශයේ තියෙන ආලෝකය. ඒ වගේ මේ මේ රෙසිප්‍රොකලි රූප නිසා සංඥා එනවා සංඥා නිසා රූප එනවා කිව්වට ලෝකයා පිළිගන්නේම නැහැ. මොකද පිළිගන්නේ දෙකම ස්ථිරව තියෙනවා. ඒ දෙක මෙහෙම එනකොට ස්පාර්ක් එක තමයි අපි දකින්නේ. තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් සින්තසිස් එක අපි දැක්කට තීසිස් ඇන්ටිතීසිස් අපි දකින්නේ නැහැ. ඒ වෙලාවේ ඇති වෙන කොයින්සිඩන්ස් එකක් එතන එතන ඇති වෙන දෙයක් මිසක් මහසි ෂැඩෝ කියනවා රැට ගිනි පෙරලක් කරකවන්නේ. බලයක් නේ අපිට පේන්නේ. අපි දන්නවනේ පැහැදිලිව මේක වලයක් නෙවෙයි ගිනි පෙනෙල්ලක් කියලා. නැතර කරකවන වේගෙට චක්‍රයක් අපේ හිත ඇඳ ගන්නවා. ඊට පස්සේ කියනවා බොක්සිං කොට්ටේ වගේ වැලි බෑග් එකක් එල්ලන්න කියලා. එල්ලා එල්ලලා ඒක පීයෙන් අනින්න කියනවා. ඒකට වැලි වැක් කරනවා. ඒකට මේකට පයින් ගැහුවොත් යන ගානෙට අකුරු වැදෙනවනේ. අකුරු නැහැනේ වැලිනේ තියෙන්නේ ඔගේ. අපිට වෙන රවුමක් කියලා. ඒසාවට තියෙනවා මේ අතට යන්නේ එකක්. ඒක මොකුත් නෑ අරකෝ. මේක වැටෙන ගානට වැලි වැටෙනවා. බැලුවොත් අකුරු මොකුත් නැහැ. ඒක yaadena දෙයක් නැහැ. ඩොට් ඩොට් ලයින් එකක් තියෙනවා. අපි ඒක හිතා හිතාගන්න මේ ටයන් නැඳුනේ. මේ රයන් නැඳුනේ කියලා ඩොට් මැට්‍රික්ස් මේ print out එකක් ගන්න හැම අකුරුම තියෙන චිත්තටම කිත් නමයි. කිත් නමයි මෙහෙමුණොත් අට කියනවා, මෙහෙමුණොත් හත කියනවා, මෙහෙමුණොත් හය කියනවා. කාටද පිස්සු? කාටද පිස්සු? ඊට පස්සේ බැංකු කාර්යය කරන්නේ බින්දුවක් අකට දාන. ලොකු වටන දෙයක් නෙවෙයිනේ. මේ ලක්ෂ 5යි කියපුවක ලක්ෂ 50ක් වෙනවා. හැම කෙනෙම සත භාගේ වැටෙනවනේ. ගණන් කරනකොට ඌ වෙනම කවුන්ට් එකක් හදනවා සත භාගේ යාට කියනවා සෝරි අඩු පැත්තට දාන්නේ. මනුස්සයනේ සත භාගේ මොකක්ද? මෙහෙලත් කියනවා 65.5 ආවොත් එම් 0.5 අපි බැංකුව ගණන් ගන්න. හැබැයි 7.5 වෙන තැනකට යනවා. දවස් ඉවරෙච්චාම කීයක් එක්කද? පොඩි පොඩි වෙනසයි කරන්නේ. software එක විතරයි වෙනස් කරන්නේ. ඊශ්‍රායල් කරන්නේ ඇමරිකාවේ ඉන්න drone එකේ software ගන්න read කරලා ඇමරිකාවට හරවනවා පොඩි. drone එක කියලා කියන්නේ pilot නැති plane එක බෝම්බ දාන. තමන් ළඟට එනවා. උයි හරියටම අල්ලගත්තේ network එක අන්න අනිත් පැත්තට ඇමරිකාවට යනවා. ඔය taxලට මෙව ගහනවනේ. අඳුරු ගෑස්. ඔය වැටිච්ච ගම මැරෙන පොලිසියට ගන්න. පුපුරන්න ඉස්සෙල්ලා. ඉවරයි. ඌ දන්නවා. ඌ දන්නවා ඒක වැටලා පුපුරන්න වෙලා යනවා. ඌ එනකොටම පැනලා අල්ල ගන්නවා. පුළුවන් නම් කැච් කරනවා. ඇල්ල පොලිසියට ගන්න. ඒ පොලිසිය මොකද වෙන්නේ? මේ සංඥාව ඇල්ලුවා නම් මේ සම්පූර්ණ නැටවිල්ලක් නෙන්නට ඔලා තියෙන මේ බඩගින්න කියන්නේ සංඥාව. අපිට මේ සම්ම්පුණාම හම්බ වෙනවා කියන්නේ වස් වැඩෙනවයි කියලා කියන්නේ වස් වදිනවයි කියන්නේ ඔක්කොම සංඥාව. කමන්නේ ওইමයි දෙන්නම දන්නවනම්. ඔබට වැඩි මම වැඩි බල මට වැඩි මම බලයි එහෙම තමයි ඊම ප්‍රශ්නයක් නැහැ හැබැයි මේක සංඥාවක් මේක ඉෂ්ටිරසාරයට සැකිල්ලක් හර පද්ධතියක් නැහැ මේක අනිත්‍යයි දුක්ඛයි කියලා දන්නවනම් අපිට කොච්චර දුර අපේ පද්ධතිය පාත් ගන්න පුළුවන් නමුත් ඇන්දොත් කෑවොත් මේක ඒක තනිව කරන්න බේත් නැහැ තනිව කරන්න බේත් නැහැ නිසා අපි මේ ඉන්නේ සංඥාවක පැටලවිලා කියන එක දන්නවනම් අපි හීනෙකට අවදි වෙලා ඉන්නේ දැන් හීනෙකට අවදි වෙලා ඉන්නවා යසට අඳිනවා මම රජුරණ අඳිනවා යසලාලක තිස්ස ඉඳපු ගා ඌ රජ වෙනවා ඉඳගන් දොටුපාල රජ වෙනවා ඉඳපු ගා දොටුපාල දොටුපාල දොටුපාල රජ වෙලා නසපන් අරක කියපු දවසේ මොකද දීහව යසසා සුබ සම්පූර්ණ ඒ කතාවේ ශේක්ස්පියර් කතාවල බලන්න මේක ගොතලා තියෙන හැටි බුදුසසුන අපිට දීලා තියෙන දේ අපි ඇසියුම් කරන හැටි බලන කොච්චරක් අපි එක එක මට්ටම් මේ අඳිනවද කියලා. ඊට පස්සේ තුන්දේ ගලපා හොදලා ගන්න දෙයක් නැහැ. අඳින එක අඳින බව දැනගන්න. එච්චර අපිට මේ තේරුම් මම ඉන්නේ ඇඳලා කියලා දන්නවනම් අනික තරහ වෙන්න බා මම බාගෙට විශ්සු මට ඒ හැටි. උඹට විශ්සු කියලා මං කියන්නේ නැහැ. ඉතින් මොකද්ද ඔගේ ආයේ මේ අපිට මොකද්ද කියන්නේ? ප්‍රවිද්දන්න කොහොමඩක්වත් ප්‍රවිද්ද කොහොමඩක් ගණන් ගන්න පිස්සු විදියට රට්ටු. මම පැවිදෙන ඉතල මං ගණන් ගත්තෙත් එහෙමයි. පැවිද්දා කියන්නේ බාගෙට පිස්සු. රාජිනිස්කාට ගියොත් බනහන්න වෙනම කොටුවක් තියෙනවලු. ආගමික නායකයා. ඒක ගාල් දෙනවා සයිලම් කියලා. මේකට කියන අතෙන් යන එක. පාද කෙනෙක් කාත්, කාමරු කෙනෙක් කාත් ඇඳගෙන ආවනම් එළුවෙන් ගියාට මොකුත් නැහැ. ඒක හොඳටම නම්බුකාර විදිහට පිරිමිකම ගානකම ඇඳලා ගියානේ. එයාට එන්න ගියා කොටුවට යන්න ගියා. ඒක ගහලා තියෙනවලු පිස්සන් කොටුව කියලා. ඒක තමයි බනහනකම් ඉන්නේ. ඕනම ආගමික නායකයෙක් ගිය ගමන් ඇසයිලම් එකට තමයි දාන්නේ. අපි මට දැන් අවුරුදු 30 ගානක පිස්සුනේ තියෙන්නේ. දැන් ඉතින් කිව්වටම හැබ්බැයි වෙලා හැබ්බැයි වෙලා හැබ්බැයි වෙලා. ඉතින් යා ගිය ගමන් වටහත් ඉල්ලනවා. ගිය ගමන් පත්ක දෙ ඉල්ලනවා. ඉතින් මිනිස්සුන්ට බීර මේ ආදයට මොකද්ද වයර් මාරිලා කියලා. වයර් මාරුනේ නැත්තම් බෞද්ධයෝ බයිනෝ. මියා හඳුනන වහනකම තාම පිහිටලා නැහැ. වහන්නකො දෙකට අඳින්නේ. කන්ති ගැට ගන්නෑ. දිවුරු වහන්නේ. මේ සංස්ථාවේ මේ ප්‍රධාන දායකයෙක් මේ දානෙකට කතා කරා. එයා එයා දානේ හමුදා කකුල් දෙක හොතන ගම බලන්නේ ගන්තිය ගැට ගහලා තියෙනවා. අනිසාට කියලා කිව්වලු මේ සංඝයාංශය පිට යනකොට දිවුරු වහලා යන්න එපායි. මේ ගන්තිය ගැට ගහලා යන්න එපායි. පන්සල් තේරෙන්නේ ඌ ඌ තමයි ප්‍රධාන දායක කකුල් දෙක හොතන්නේ. උ කකුල් දෙක හොදන්නේ මොකද? මේ සිවුට ඇඳලා පස්සේ මේ කෙලවර දෙක ගැට ගන්න ඕනේ. පිටරට යන ගමනක් යනකොට මේ ගන්ති මේ පාස කියලා කියන්නේ මේකට ගන්තිය කියනවා ගැටේට. ඒකට ගන්තිය සංඝ ගැට කියලා જાතියක් තියෙනවා අහලා තියෙනවා. <laughs> ගැහුවොත් කීයෝ ගොඩ කීයෝ හොම්බේ. සංඝ ගැටේ කියතම අහුනොත් ඕගොල්ලෝ සූපු කරනවා. මේකෙන් තමයි උගන්වන්නේ. මේක කියන්නේ පාසේ කියන. මේකේ පැටලෙනවා. මේ තමයි ගන්තිය. මේක අරකේ පැටලවගෙන යන්නේ කකුල් දෙක හොදනකොට බලන්නේ මොකවත් නෙමෙයි. මෙයා දෙප්පට සිවුර දැඳගෙන ඉන්නේ ගන්ති ගැට ගහලා තියෙනවා. බුදුමාකාර විශ්වාසයක් තියෙන්නේ. මම පැවිදි වෙන දවසේම මේ මේ තිඥාන හම්දුගම් බය ඇටෙන් හදන පුදුමාකාර සංස්කෘතියකට සංස්කෘතිය නෙවෙයි. ඇබ්බැහියකට පැවිදිෙන් හදන දන්නවද කියලා. ඊටසේ මොකක්ද දන්නක මම දන්නවා කියපේ කියලා සතුටුයි හැබැයි මම දන්නේ නැහැ. මේ පුදුමාකාර ට්‍රැඩිෂන් එකක් ගියාට පස්සේ කුරුසේට අණ ගැවුවට පස්සේ ඔච්චර දඟලන්න යන්න එපා. කියලා ගහනවා ඇනේ පිටපන් කුරුසේ. දැඟලුවානේ කැපුවා වලිපි. උගන හරින් කැපුව බොඳ දැන්. අර කුරුසේට අණ ගහලා ඉන්නවනේ ෂෝක්. හරි ෂෝක් හැබැයි උ දිගටම විදවනවා. crucifixion. ඒ දෙක මැදින් යන්න බලන්න. ප්‍රතික්ෂේප කරන්නත් එපා අපේ සම්ප්‍රදායේ. හැබැයි ඕක කටුවටුන කරගන්නත් එපා. සමය ධනයා කෙරේ ඉන්න වෙලාවේදී අපි මේ ප්‍රතිපත්තිය રાખනවා. අනික් වෙලාවට තමන්ගේ විවේකයෙන් තමන්ගේ බණ භාවනා කරන්න එපා. මේ මේගොල්ලෝ නලවන්න විතරක් ගියොත් එම අපිට වෙන වැඩක් නැහැ. මුද කාදා සන්තෝෂ කරන්න බැරි જાතියක් කොයි සුදු අඳින જાතිය. කවදාවත් නෑ. මොන જાති කරොක්කත් අඩුපාඩු. අම්මා වුණත් එකයි තාත්තා වුණත් එකයි. දුන්නොත් මොනවා හරි ඌගේ භයානකයි බේරලා ඉන්න බෑ. දුන්නොත් ඌ සාධනෙට අත තියන්න තමයි හදන්නේ. ඉතකේ ඕඩි නෑ. ඕගොල්ලන්ගේ මොනවක්වත් ඕන කර දෙන්න ඕන නම් දෙන්න සංඝයාකට හංගි කරලා දෙන්න. නෑනේ දීපු ගමන් ඉන්ටර්ප්‍රිට් කරනවා. සිටි ඉඳි සිටි ඉඳි. එහෙම කරපු නැත්තම් කියනවා බලන්න මෙච්චර කරලා මේ සංඝයා මං කියන දේ අහන්නේ නැහැ කියලා. ඒක කනවනේ අද ඉන්න නායක හමුදුර ඔක්කොම කාලා ඉවරනේ. පස්වෙනි මේ විජේබාව රජුරෝ කෑවේ මේක. සංගරාජතන්තුර දුන්නේ රජුරෝ. මේ සංඝයා සංගරාජ රජුරෝ රජුරෝ සංගරාජයා රජුරන්ට යටනේ දැන් රජුරෝ නැපොයින් කරන්නේ. රජුරෝ සන්තෝෂ වෙන්න කටයුතු කරන්නේ. දෙන්නේ ෆයිට් කරනකොට සංගරාජකම ගන්න හාමුදුරන් වැඩියෙන් රජුරන්ට වැඩියෙන් පන්දපොල් උපකරණ හම්බෙන්නේ. ඊට පස්සේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් පටන් ගත්තේ සුද්ධ නෙවෙයි. ගිහි රජුරු දැන් අපි ඔක්කොම යටත් ඒ ප්‍රශ්නයක් නෑ සිව්පසේට යටත් උනාට. මොන සංඝයාගේ තියෙන මේ ලාභ සත්කාට තියෙන ආසාව සංඥාවක්. මකද ආව ප්‍රශ්න දැන් මතකත් නෑ. නැසන රූපේ කියන්නේ සංඥාවට ගෙවිල සංඥා වෙනවා. ඊට සංඥාව ගෙවිල රූපේ ගෙවිල සංඥා වෙනවා කියලා කියනවා. රූපේ සංඥා ගෙවිල ඊට පස්සේ සායක සංඥාව බවටපත් වෙනවනේ. රූපේ රූප සංඥාවක් බවටපත් වෙලා ගෙවිල යනවා. මතලබ රූප සංඥා බල රූප සංඥා කියලා කියන්නේ පිපින පිපින කැල හොඳටම තැඹිලා යනවා දැන්. දවල්ට පහන හඳ වගේ වෙනවා. ඒතකොට දිස්නේ නැහනේ. ඒ රූපේ තියෙනවා තාම. ඒ රූප සංඥාව. ගැරන්ඩිය නැහැ. ගැරන්ඩිය හැව තියෙනවා. ඊට පස්සේ ඒකට බය වුණ නැත්නම් ඊට පස්සේ ගෙවිලා යනවා. ඉතින්දි බය වෙලා ආයේ ඩිලිසෙන්ට් එකටපත් කරගන්න ගියොත් මිත්‍යින් ඉෂේ එකක් කොම් බඩේ එකක් කොම් අර ඔක්කොම එනවා මොකද වෙන්නේ? අපි ඒක එළියට ඇදලා ගන්න බෑනේ. ඒක හැම යන්න රූප රූපඥාවක් වෙනවයි කියනොත් මම දිය වෙන්න පටන් ගන්නවා. මහන්නේ දී වෙන්න පටන් ගන්නවා. තෘෂ්ණාව දී වෙන්න පටන් ගන්නවා. ඔක්කොම හම්බ කරපු දේවල් ඔක්කොම නිකන් පුස්සක් බව දැන් ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවනේ. එතින්දි තමයි භාවනාදී අපහසු තත්ත්වයටපත් වෙන්නේ. හරිම අපහසු. විශේෂයෙන්ම කුමරු කුමරි සංඥාවක් තියෙන, කයට ආස කරන, තමන්ගේ ස්ටේටස් වලට ගරු කරන මනුස්සයට භාවනා එතනින් එහාට යන්න බෑ. ඔටුවෙක් ඉදිකටු හිලකින් යන්න හදනවා වගේ කියලා. පාමේ ජේසුස් කියලා තියෙන වෙන එකට කියලා තියෙනවා. පොසතෙක් දිව්‍යන් වාසිය දකින්නයි කියන එක ඔටුවෙක් ඉදිකට විලක යන්නා වගේ කියලා. බරාදින්නෝ වාසනලද්දෝ. දුප්පත්කම හොඳයි. මම මාන්නක් කරන්නේ නැහැ. ඒත්‍යම් බුදුහාමුදුරන් කියන මේ මන්ත්‍රයකට ගිහලා යන්න බෑ කිය. ඔක් කෙසේ නමුත් මේ සංඥාව හරහා යහ ගන්න බැරුණ නිසා තමයි අපි මේ තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ, කලහ විවාද කරන්නේ. එයා පිළිබඳ ඉෂ්ටිත සංඥාවක් ඇති කර ගන්න ඕනේ. මෝ හතුරා. එඳ මෝ මිතුරා. මේ හතුරා මිතුරා වෙන්නේ හරි දකින්නකොට කියලා වැඩන්නේ. ඒ රූපේ රූප සංඥාව බාටපත් වෙලා රූප සංඥාව ගෙවෙන තැනට බුදුහාමුදුර අපිට පොඩි පෝස් එකක් දෙනවා. තානායම් පොලක් දෙනවා. රූප සංඥා වෙලාදී concept and reality අතර වෙනසක් නැති වෙනවා. අන්න ඒකට ලැහැත්ලා යන්නේ. ඒකට කටුකුරු ස්වාංශික ප්‍රධානම තීසීස් එක concept and reality. ඒකනේ යථාර්ථය සහ මේ සංකල්ප සහ යථාර්ථය ලියලා තියෙන්නේ. ඉතින් ඒකට ලැන්ග්වේජ් එක විතර ගන්න බෑනේ. ලැන්ග්වේජ් එකේ දෙන අසරණ වෙනවා. මොකද ලැන්ග්වේජ් එක කියන්නේ සංඥා තෝගයක්. ඒකට කැමතිත් නැහැ. කවුරුත් මේ මේ මොකද නේ කැමතිත් නැහැ මේ නිවන සංඥා මේ මේ භාෂාවෙන් එහා පැත්තේ තියෙනවා කියලා කියන්නේ. නිවන කියන්නේ විශ්වාස විශ්වාස කළ හැක්කක්. නිවන වචන 32 විස්තර කරන්න පුළුවන් කියලා ලයිස්තු හදනවා. මේ භාෂාවට යට කරන්න හදනවා නිවන බෑ. භාෂාවේ නිවන තියෙන භාෂාවෙන් එහා පැත්තේ. ඒ කියන්නේ කම්ප්‍රිහෙන්ඩ් කරාට එක්ස්ප්‍රස් කරන්න බෑ කියලා කියන්නේ. නිවන අත්දකින්න පුළුවන්. දැන්වත් අපි අත්දකිනවා. දන්නෙත් නැහැ. හොයනව වෙන මොනවද? ඒ නිසා මේක නීච වෙනවා. අන්තිම කවුරු හරි කිව්වට ඒක සංඥාවකින් ගත්තොත් නියම අදහස එන්නේ නැහැ. යා ගන්න රූපකේක් මාර්ගයෙන් අදහස කොමියුනිකේට් වෙන්නේ නැහැ. ටෙලිපතික් යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න හේතුව අපි අතර තියෙන මේ බැරියර් එකක් තියෙනවා. සංඥා බැරියර් එකක්. අපි ඒක එන කාට මාන්නකාරකම් කරනවා. අහිංසක නැහැ අපි. ඔලොමලයි. ඒ වගේම මේ නෑ මම මම සෙන්ටර් එක. අනික කට්ටිය ඔක්කොම මේ මම හිතියට පස්සේ ඕගොල්ලෝ හිතියත් එකයි නැදත් එකයි කියන වගේ self centered මේ කියනකොට අර communication එක කියන්නේ. යන්න නම් අහිංසක වෙන්න ඕනේ. යන්න නම් මනුස්සකම තියාගන්න. එතකොට වැඩේ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි වෙනවම කියලා කියන්න බෑ. සවසරයි දැන් සයනස ඔය කරපු විස්තරේ ගොඩක් වෙලාට අර රූපේ රූප සංඥාවකින් දෙවිල යනවා කියන එක බොහෝ දුරට අපි පරයන්ක මූලික කරගෙන සිද්ධ වෙන දෙයක් කියන එක යන්තම් එක හඳුර මෙන්න ටිකක් තේරුම් ගන්න පුළුවන් සයනස දැන් ওই වැඩේම වෙන්න ඕනේ අපි එදින්දා වැඩ කරද්දී ඒ වගේ වැඩ කටයුතු වලදී ඒක සයනස ඒ වගේ තැනකදීම ওই විදිහටම රූපේ රූප සංඥා බවට පත් වෙලා ඒක ගෙවිලා මේ නැති වෙලා යන එකක් වෙනවද නැත්නම් අරකින් අත්දකින්න දේ මේ එතනකට ආදේශ කර ගන්නවා වගේ එකක්ද වෙන්නේ මොන මේකට එහෙම උත්තර දෙන්න. ඕක සක්මණේදී අල්ලන්න හැටි තමයි අල්ලන්නේ. සක්මණේ ඉදිරිය වැඩ නෙවෙයිනේ. සක්මනේ වෙනවනේ වෙලාවක් අනායාසයෙන් සක්මන යන වෙලාවක්. ඒක තමයි සක්මනේ රූප සංඥා. කරන්නෙක් නැහැ. මිනී කිරීමක් නැහැ. gediya පිටින් සක්මන් කරනවා. හැබැයි හොඳට තේරෙනවා මං ඉඳගෙන නෙවෙයි කියලා. හැබැයි ඔක්කොම ස්වයන් සිද්ධයි. බයකුත් නැහැ. යාර පුළුවන් පැත්ත කරලා මම යන්න හැටි මම දිහා බලන්න. වීඩියෝ කරලා බැලුවා වගේ. එතකොට තේරෙනවා එතකොට ඔටෝ පයිලට් එකෙන් නෙදුවන්නේ. ඒකට නියම බැලිය යුතු කෝණේ වැටෙනවා යන වේගෙ වැටෙනවා ඔක්කොම විස්තර දෙනවා වම දකුණ නැහැ. gediya pitinම බයිසිකල් රෝදයක් පාදන්නා වගේ වතුරක් ඇවිදිනා වගේ තේරෙනවා. ඒකෝර තියෙනවා මේ වෙලාවේදී මම මේ නැතිනොට පර්ෆෙක්ට් සක්මන වෙනවා කියලා. ඒ කියන්නේ සක්මන් කරනකම් සක්මන් වෙන්නේ නැහැ කියලා තේරෙනවනේ. ඒ වගේ තමයි දත්මදිනකොට ඒකට වෙන්න අරින්න. දත්මදිනකොට බලන්න ඌට කිවරද මැදපන් යකෝ දත් කියලා ඌ කියලා දත් බෙදාගෙන අපි ක්ලිප් එකක් හැදුවා මයින්ඩ්ෆුල් බ්‍රෂින් කියලා. මොකද ඒක හැම කෙනාම කතා කරනවා. දත් මලිනවා. ස්විච් එක දාගෙන දත් මැදපන් කියලා ඉලෙක්ට්‍රික් බ්‍රෂස් තියෙන. ස්විච් එක ගන්නවා වගේ දැන් දත් මැදින් හැදලා දෙන්න. බත් දාන්නේ වහඳන් ගියාට පස්සේ ඔන්න පාත්‍ර දෙනවා. කාපා යවෝ කියවට බෑ යෝ ඉතින් අරගෙන. මේ මැෂින් එක දුවනවා. ඉපි ඉපි වෙනවා. අනායාසයෙන්. අනායාසයෙන්. අනායසයෙන් වෙන්න ගියාම පොඩි දරුවෙක් කම්මගේ තනින් කිරි බොනවා වගේ ඌට ඒ කියන්නේ නෑ සෙල්ලම් බඩොක් එක සෙල්ලම් කරන ව්‍යාජෙල්ල බලනොත් ඌ ෆුලි ඇබ්සෝබ් ඌ සක්මන් කරනවා ෆුලි ඇබ්සෝබ් එක බත් කරනවා ඒක සින්දුවක් අහනවා ඒ කියන්නේ මේ ඇබ්සෝබ්ෂන් කියලා කියන්නේ ධානයකට ෆුලි ඇබ්සෝබ් සිංගලෙන් පායන ඇබ්සෝබ්ඩ් සින්දුවක් අහනවා ඌ නතු වෙලා අහනවා සක්මන් කරනවා එන ගැහුවත් ඌට ගන්න ඌගේ ගෙදර වගේ සක්මන් හුරු කරගෙන පෝස්ට් එකේ සක්මන් කරන නිසා සක්මනා කරන එකයි ඉන තාක්කල් සක්මන් වෙන්නේ නැහැ. සංඥාව තියෙනවනේ. ඉතින් ඕකේ දා යටිඅන්තර දුවේ ප්‍රශ්න ඉවරච්ච ගමන් මට ගාල් යන්න හොඳටම හදිසි. මං කිව්වා අද සාකච්ඡා කරන්න වෙලාවක් නෑ මම යන්න ගිහින් ඒගොල්ලෝ ජාරත් මහත්තයා අතේසුවා. මේ ගුරු මෑණ කට්ටියගේ ටීම් එකේදී. ඊට පස්සේ මගදී කිව්වා එක්කනේ හයිවේ එකේ ඉඳද්දී සාංශාද ප්‍රශ්න අහන්න දැනුනේ ජාරත් මහත්තයා ප්‍රශ්නයක් ඇහුවා මේ ඕක සාකච්ඡා කරලා හිටියේ. ඊට පස්සේ මම ගාව මේ මතෝරි ඉතින් කරන්න දෙයක් නැහැ මම සාමාන්‍යයෙන් නම් එහෙම කරන්නේ නැහැ. මට ඇත්තටම කියලා ආවේ කියලා. ඒක ඌට මම ගාව ජර්මනතේ ආපන් කියලා. ඊට පස්සේ ගෝ ස්වාමීන් වහන්සේ කියන ඉඳගෙන ඉන්නකොට සක්මන ගෙවෙන සංඥාව ගෙවෙන හැටි. කොහොමද පරියන්කේ සක්මනේදී සංඥාව ගෙවෙන්නේ කියලා අහන්න තමයි ඇත ඉස්සේ. ඊට පස්සේ දවසේ මම ප්‍රශ්නේ අහලා මම ගෝ සක්මනේ ඉබේ වෙන තැනක් එනවා. ඒ කියන්නේ අනායාසයෙන් වෙන තැනට සංඥාව නැහැ. දත් මදිනකොට බත් කනකොට කනකොට බොනකොට අපි දිනදා රූටින් වර්ක් තියෙන. ඒක කරන බෑන මැෂින් එක වැඩ. ඒක මම එක්කෝන්නේ නැහැ. හැබැයි ඒකට කාටවත් අපි රංගපානවා නෙවෙයි. අපි අපේ මෝඩ් එකට වැටලා මූඩ් එකට වැටලා මෝඩ් එකට වැටලා එතකොට එනවා දවස් 150කට අපි ඉන්නේ එතන ඒක කරන්න පුළුවන් කැලිය ලස්සනට ගස්කොලන් අපි දිහා බලන්නේ නැහනේ රීලව් බලනවා ඉතින් ඕක ඩිවිඩි බලන්නේ ටීවී වෙනඳ නෙවෙයි අපි ඉන්නේ කැමරාව කෙසර නෙවෙයි ඉන්නේ ඉන්නවා එළියේ ගත කරනවා කියන්නේ 18 මාසයකට හිර දක්වන්නේ මේ එළියේ සෝෂල් ලයිෆ් එක කියන්නේ මොන කරදරයක්ද මොන දෙයකින්වත් නැත්නම් කැමරාව ගිහ <laughs> ඒකින් අපි ඕනේ කඩප්පුලියක් කියන දන්න කැමරාවක් කරන් ගන්න බලේ බුදු වෙනවා. දහණි ගන්න ගියාම ඒ කැමරාව දිනනවා. <laughs> CCTV කැමරා දාපු ගමන් අපරාධ 95ක් අඩු වෙලා. මිනිස්සු දන්නවනම් එක්ස්පෝස් වෙලා ඉන්නේ කියලා. කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කරන්නේ ඒකයි. ඉතින් සමාජයේ ජීවත් වෙනවා කියන්නේ බුදුහාම කියන දඬුවමක් කියලා. යන පාරේ ඉස්සරහට ගව්වක් දුර පස්සට ගව්වක් දුර කවුරුත් පේන්නේ නැත්තම් මොනතරම් සෑහලුවක්ද කියනවා මට ඕනලට මල මුත්‍ර පහ කරන්න පුළුවන් කියලා කියනවා. දැන් අද තියෙන හුඟක් ලෙඩ ඔයගොල්ලෝ දන්නවද වෙලාවට මුත්‍රා කරන්න දිසයින් කියලා. බලපෑ කරන කාටවත් අල්ලන්න බෑ. මේ සමාජශීලී ගත කරනකොට අපිට මුත්‍ර හිර කරගෙන ඉන්න වෙනවනේ. අපස්මාර රෝගනේ. අසුචි හිර කරගෙන ඉන්නවා කෙල ගහන්න නැතුව ඉන්න වෙනවා. මොනක ඒ කියන්නේ මේ සමාජයට පෙන්නන්නේ. ඉතින් ඔක්කොම එකතු වුණාට පස්සේ මොන විදිහවත් හොයන්න බැරිලු දොස්තරට එන්නේ මොකෙන්ද කියලා ලෙඩේ. ඉන්ද්‍රකට සම්බන්ධ නැහැ. අවශ්‍ය වෙලාවට මේ පහ වෙන්න දෙන්නේ අසුචි පහ වෙන්න දෙන්නේ. අසුචි පහ කරන එක අශෝබන වැඩක් කියලා මේ සමාජය කියන්නේ. ඒ මේ ටොරන්ටෝ ටොරන්ටෝනේ ඉතියා ඔටාවල ඒ මිනිස්සේ මේ රත්නපුරේ වැත්තේ මිනිස්සේ. ඌ මැනේජර් හොටෙල් එකේ. රිසෙප්ෂනිස්ට් හොඳ නැතිව ඌ යනවලු රිසෙප්ෂන් කාර්යයට. ඊට පස්සේ බිස්නස් වැඩිලු. ඉතින් මිනිහර දැන් නැතුළු එනේ යනකොට තව කෙනෙක් එනවා තව කෙනෙක් මූත්‍රා කරන්න නැතුව මූ ඉන්නවා. ඇය දෙක ඉන්නවා. මල පහ කරන්නේ දැන් පස්සේ ලෙඩක් ඇවිල්ලා තියෙනවා. මොන විදිහකින්වත් හොයන්න බෑ. ඊට පස්සේ කන්සල්ටන්ට් ගාඩ් ගියාට පස්සේ ගෝලේ ශරීරයේ ලෙඩක් මොකක්වත් නැහැ. ඊට පස්සේ මොනවාරි ආවේගයක් අද කරගෙන ඉන්නවාද කියලා අහනවා. ආවේ කියන්නේ තරහක් ඉන්නේ තරහක ඉන්නේ මූත්‍රායි අසුචිත අද කරගෙන ඉන්නවා. දොස්තරත් එක්ක එකතු වෙලා හොයාගත්තා ඉුවා ඊට පස්සේ කිව්වා ඔයාලට තියෙන මේ ලෙඩේ කන්නවල ගා මැනේජර් ප්‍රූට් වෙන්න. යන්න බා රිසෙප්ෂනිස්ට් කාට. බිස්නස් එක පාඩනවාට ඔයා ගැන වෙන කම්පැනි. අද අපි අදින් ඇදිල්ල තේමාවයි. මේ ජනයා ඉස්සරහට ගිය ගමන් බරපතල වැඩසියෝ දාන්සියර දඬුවම්. කසාද වෙන්න නම් උට තෑගි දෙන්න ඕන. ඉතින් නොබෙල් ප්‍රයිස් එක දෙන්න පුළුවන් නම් බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්න ඕනේ. අම්මපා මේ කන ගැවිල්ලද? ගෑණියක් කරන් කොරන දේ කරපන්. මේ වැඩේ ගියාට පස්සේ අද තියෙන අසහන රිලවුන්ට නැති අසහනයක් අපිට තියෙනවා. මම මේ ජීන පද්ධතිය වෙනස් වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. බුදුසසුන් කිව්වා මේ පෞද්ගල ජීවිතය ගත කරපන් කාමීත්‍යාචාරය කරන්න එපා කියලා. නමුත් මේ ගත්ත දවසේ මිනිස්සුන් චීන ප්‍රශ්න තෝගේ බලන්නකො. පෞලක් කියලා මොකද්ද කරනවා කරන්නේත් බොරුව. ඒ ඒකදී අහනකොට මේ කොනබේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මම දැන් හුඟ සම්බන්ධයි. මට පේනවා මේ මිනිස්සු අපායට යන්න දෙයක් නැහැ නේ. දැන්ම ජීවත් වෙන්නේ අපායකනේ රංගපෑමක නේ ඉන්නේ. එදිමනට අපි මේ දෙන දෙයක් කාලා හිඟා කාලා රණ්ඩු දරුවල් කරනවා තමයි. ඒක වෙනම කතාවක්. මොකද්ද ජොලියක් tirana මේක අපි කාටවත් වගේ වෙලා නැහැ. තමන්ගේ මට්ටම් තම්බැට්ටා. ආර කෙනේ. ඔය ඔය මොයි කියන টপ ක්ලාස් මිනිස්සුත් එක්ක ඇසුරු කරලා බලන්න කියා ගන්න බැරි මුවින් නොබැන දුකක ඉන්න. ඒ නිසා මේ පැවිද්ද හිඟමන පැදුරේ බුදියන එක අත්ත කතා කරන එක මම කියන්නේ ඒක නිවනමයි. ආයෙ වෙන මේ නිවනක් පදන්න ඕනේ. ඒකමයි නිවන. ඒ නිසා මේ වනජීවී ජීවිතේ වන වනචාරී ජීවිතේ රකින්න පුළුවන් තරම් හුදකලා වෙලා ඉන්න එකයි දැන් අපි වෙලාව ගත වෙලා තියෙනවා අපි වැඩි විනාඩි 10 30ක් විතර වැඩිපුර අරන් තියෙනවා ඒ නිසා අපි මෙතනින්